සුල්දාන පෑන් දාන බෝතලේ කියන්නේ පුලුවන් තරම් ඉස්සරහට වඩින්න සාකච්ඡාවේ මයික් එකට කිච්චුනොත් ලාභයි පිටිපස්සේ ඉන්න උපාසක මහතුන්ටත් ලාභයි අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට සෙනසුරාදාවක් ඉතින් අපි සෙනසුරාදා පැයකමාරක කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් අපි ඒක මුල් සුවාල් විනාඩි සුවාල්ට යෝගාශ්‍රම කතිකාවත සිහිපත් කරගන්නවා ඊට පස්සේ මේ දවසට මාතෘකා ලබා ගැනීම සඳහා අපි සංගීත සූත්‍රයේ අදාළ පාඨය ඉදිරිපත් කරගන්නවා ඊට පස්සේ අපි සභාවේ අනුමැතිය පරිදි ඒ මත හෝ එක එකනාගේ භාවනා කර්මස්ථාන හෝ ප්‍රශ්න මතින් යුත් ධර්ම සාකච්ඡාර කාලය ගන්න බලාපොරොත්තු ඉතින් මේකට අපි සමහරට මෙල්බන් නගරය සම්බන්ධ වෙලා තියෙනවා ටෙලිෆෝන් මාර්ගේ.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 අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරි බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවටන ඇදුරුවටන ගිලන් වැඩ හිටියට යන අනාදීෙහි සුදුසු කල්හිදී රිසිනම් හීල්ගම් කිස හීල්දම් කිස සඳහා බොජුන් හරට ගොස් හීල්ගස් කිස හීල්දම් කිස සඳහා සඳහනේ සාදා හීල්දම් කිස සාදා බොජුන් හරට ගොස් නොකම සාදා කියලා නේ තියෙන්නේ සඳහා සඳහා ඉන්වත් කිය සාදා කියලා මට මතක තියෙන කටපාඩම සඳහා දානසාරට බොජුන් හරට ගොස් කියලා තියෙනවා සාධාන වේ සඳහා. එහෙනම් මගේ වැරද්ද. හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය.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 දිවා වන්දනා ආදීන් පසු කියලා වන්දනායෙන් පසු නෙවෙයි. වන්දනායෙන් පසු නෙවෙයි. වන්දනායෙන් පසු නෙවෙයි. මම මතක් කරගෙන ඉන්න එකත් ඒ ගැළවිච්ච ගාම මට කය ගහන්න හිතෙනවා. වන්දනා දීන් නෙවෙයි. වන්දනා යෙන් පසු. දෙකයි වැරදි මගේ. සවස පහට පමණ වත්පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතු.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 ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් නීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීල් වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙයෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙන් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත්‍ර ලබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතරේන අරමුණු නිසා එල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම්කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා ඒබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැක ගනිමින් දසධම්ම සූත්‍ර ආගන්තික සූත්‍රාදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද වෘද්ධ තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලව හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ආගන්තුකෝ පැමිණ පැවිදි පින්වතුන්ට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සම්මාසාරහ නොවන්නා ගැටීම තෙරුවන් සරණයි හේතු වන වගද තදින් සිත ගත යුතුය තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සෝනන් චිත්‍රද සෝනන් චිත්‍රද කතා කරන්නේ එහෙමයි එහෙමයි. හරි අපි සාකච්ඡාවේ මැද ඉන්නේ පෙට්ටි ටික ලැබුණා පින්. එන අහගෙන ඉන්න දිගටම. හොඳයි සන්න. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතේ සඳහන් ලෙසින් කල යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන අපි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත් පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟ වේ. වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. උන්ද අපි සංගීති සූත්‍රය දා <clears throat> දෙකේ පොතේ තමයි ඉදිරියට ගියේ. මම දැන් තව කොටස් තියෙනවා අපිට ඉදිරියට යන්න. ඒ නිසා අපි ඒ අද තියෙන කාරණේ දක්වා පසුගිය ටික පොත කියවීමේ සීකඳවගමු. අත්තික්ඛෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන වේ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ ඒව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස තිරට්ඨිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමි කතමා ඒකා ඒ කත මේ වේ ධම්මෝ කතමේ ද්වේ නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනුත්තප්පංච කීච උත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණමිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති වුත්ථාන කුසලතාච සමාපත්‍ති කුසලතාච සමාපත්‍ති වුත්ථාන කුසලතාච ධාතු කුසලතාච අනුසිකාර කුසලතාච ධාතු මනසිකාර ධාතු කුසලතාවච මානසිකාර කුසලතාවච ඒක සාමාන්‍ය වේ නාමංච රූපච්ච කියන දන්න ගියාට පස්සේ තමයි හිතකට ගෝචර වෙන්නේ. ඉතින් යම් හිත මුලින්ම තියෙන නාම රූප කියන දෙකට කැඩුනයි කියලා කියන්නේ ආධ්‍යාත්මික හිතක් ආගමික හිතක්. යම් කිසි කෙනෙක්ගේ හිත නාම රූප මට්ටමට ගියේ නැත්නම් ඉතින් ගෑණි පිරිමි හරි වැරදි හොඳ නරක ඔය සමාජ ධර්ම වල තමයි ගැලපෙන්නේ. ඉතින් ඒ තාක් මේ මිනිසා ඉන්නේ ආහාරය ගැන හිත හිතා. සබ්බේ සත්ත ආහාරක්ටි ටික එක. දෙක තමයි නාමංච රූපංච. ඉතින් කාගේ හරි හිත මේ නාම රූප වලට ගියයි කියන්නේම මේ ජීවිතේම විශාල ජයග්‍රහණයකට ඇවිල්ලා. නාම රූප ගිය ගමන් ධාතු මනසිකාරය කියලා කියනවා ධාතුච මනසිකාරෝච කියලා දික්කුත් තියෙනවා. ඒ නාම රූප ගියේකට උදව් කරන්නේ. අනුග්‍රහ කරන්නේ. ඒ අනුග්‍රහ කරේ නැත්නම් නාම රූප හරිම කම්මැලි ආහාර ගැන කතා කරනවට වැඩියි. සබ්බේ සත් ආහාරට්ටි ටික ඕන තැනක ඕන කෙනෙකුට කතා කරනවා. ඒ තමයි දේශපාලනඥයා කතා කරන්නේ. සමාජ විද්‍යාඥයා කතා කරන්නේ. තාත්වික විද්‍යාඥය බොක්ක. ඒතේ බොක්ක කියලා ආහාර තියලා නාම රූප දෙකට ගියා කියන්නේම එක්ක පිස්සු එක්ක නිවන් මාර්ගය. කැමතියෙද්දී මේ පිස්සු නටන නාම රූප කතා කරන පිස්සු જાතිකුත් ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ මේක විතරයි. හනීප කරන්න බැරිලා. නමුත් නාම රූප වශයෙන් තමයි අරමුණ විස්තර කරන්න පුළුවන් වෙලා ඊට පස්සේ ඒක ධාතු මනසිකාට නැත්නම් ධාතුත්‍ය මනසිකාට දැම්මොත් ඉතින් බුදුහාමුදුරුවොත් එක තමයි ජීවිතේ. අයින් යහට වෙන මොකක්වත් නැහැ. ඒ නිසා අපි Taman වශයෙන් කල්පනා කරන ලෝකයේ වශයෙන් කල්පනා කරන්න යන්න එපා. ඒක අලියට පිස්සුව දෙනවා. අපිට ඒක වගේ කීමකුත් නැහැ. මම ඉන්නේ ආහාර ගැන කතා කරමින් ඉඳ උඩ යන කවුරුත් කා කියලා තමයි කියන්නේ කාපන් කියන එක තමයි තියෙන්නේ. අයන්න කියන්නේ උඩ කයනෝ කියලා තමයි කියන්නේ. ඉක්කොල ගියත් අයන්න කියන්න බෑ. උඩ කයන්න කියොත් කියන්නේ බුරුම් භාෂාවේ අයන්න තහනම්. ආ ඈ ඊ ඌ මොකද ඒවා අයන්නේ පටන් ගන්න වචන ඔක්කොම නැස්චාර්ථ වචනේ. අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත අවම නිසා කයන්නේ තමයි පටන් ගන්නේ. කක ගගග ඉතින් කාම අපේ උන් සිංහල ඉස්කෝලේ ගිහලා ටීචර් කිව්වම පයිසෙ ඇලිපිල්ල ආයන ලියලා උ කයනෝ කියලා කියවුණු කණ්ඩමයි ඕනකම දෙන්නේ. කාට හරි කෑමත් කාලා ඒකින් ඇතිවෙච්ච ආධ්‍යාත්මික ගුණයක් එනකොට ඒ මනුස්සයාගේ කතාවේ තියෙන ස්වභාවය තමයි මේ දකින්න දේවල් නාම රූප වශයෙන් දකින්න. ඒතකොට ඒක තුන් කාලයටමත් අයිති වෙනවා. සියලු දෙනාටම පොදුයි. දෙවියන් මනුස්සයන් බ්‍රහ්මයන්ට ඔක්කොටම සමානයි. ඒකේ ඉදිරි ගමනක් තමයි ධාතුච මනසිකාරය. ධාතු මනසිකාරය කියන්නේ. ඉන් ධාතු වශයෙන් බලනකොට ජර්මනියේ ඉන්න කිස්ස මහත්තයා එක එක ජර්මන් කාර වෙන ඔක්කොම එනවා ආවට පස්සේ කියනවා මෙතන තියෙන ධාතු විතරයි. නාම රූප විතරයි. ඒ මනසිකාරය ගත්තොත් කෝ જાතියක්. කෝ පණ ඇති පණ නැති වෙනසක්. කෝ අතීතනාගත වෙනසක්. කෝ අතන මෙතන වෙනසක් ධාතුම ඇදලා තියෙනවා. එහෙනම් මොකට රණ්ඩුවා? මේ ධාතුන්ගෙන් කෑම හදාගන්න එක තමයි මනුස්සයා කරන්නේ. කෑමටමයි බලන්නේ. වැඩි කොටසක් මගේ කුට්ටියට මට වාසි ජනක දේ මේ කොයි දේ ලැබුණත් ධාතුයි කියලා දන්නවනම් කෙහෙල්වරේ මුල්වරියම ඕනේ නෑ. කොයි කෙහෙල් ගෙඩියෙත් එකයි. එහෙම බෑ අපිට මුල්වරියෙන් දුන්නේ නැහැ කියලා රණ්ඩු. මගුල් ගෙඩියට ගියාම ඉස්සෙල්ලා අපිට වතුර ඇල්ලුවේ නැහැ කියලා රණ්ඩු. අපිට සැලකුවේ නැහැ කියලා රණ්ඩු. ධාතු මනසකාරක ඉන්න මිනිසෙක් ඉන්නවනම් රණ්ඩු නැතුව නෙවෙයි නොසලකනව නෙවෙයි කොනහන් නැතුව නෙවෙයි ඊර්ෂ්‍යා කරන්නේ නෙවෙයි නමුත් Tamanට බලපන්නේ එයා ඉන්නේ ධාතුච මනසකාරකෝ මිනිසුත් කොයි જાතියෙන් කොනහන්න ගියත් මේ ලෝකේ තියෙන ධාතු නාම රූප. ඉතින් මයි ළඟට ආවට පස්සේ මගේ ලයික්‍ය ඇතුලේ මේ දේවල් ධාතු මනස්කාරය ගත්තාම අපිට තැනක් වෙලාවක් කලාවක් කිරියවක් මොකුත් නැහැ කොයි වෙලාවෙත් තියෙන ධාතු මනස්කාරය. ඒක වෙන්නයි තියෙන රහත් වෙන්න ඕනේ. මොකද රහත් වෙනකම් එන ඕනම දෙයක් නාම රූප දෙකට දාන්න සහ ධාතු මනස්කාරය දාලා ගත්තොත් අපේ කල්පනාව බුද්ධ කල්පනාවක් වෙනවා. අපේ කල්පනාව ආර්ය කල්පනාවක් වෙනවා. අපේ විවහාරේ ආර්ය විවහාරයක් වෙනවා. ඉතින් අපි කෙවල් දොරවල දරුවෝ හදන්නේ එහෙම බෑ. අපේ වංශෙ මෙහෙමයි, අපේ කුලෙ මෙහෙමයි, කවුරුත් එක පැටලෙන්න එපා. ළමයි එක දෙල්ලමට යන්න එපා. ළමයි අපි දෙනා ගියන් ආඩම්බරයෙන් ගන්න කිව්වම අර කුරුසෙද තියලන් ගහුවා. අර ළමා ගැටි මොකක්වත්. සෙල්ලම් ගැටි මොකක්වත්. දැන් ඕනම කෙනෙක් නාම රූප දෙකට හිත දාපු ගමන් ධාතුමය හිත දාපු ගමන් ළමා හිතකට එනවා. කොහේ ගියත් එකයි. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජින. ගංගානංගගේ වැලිකට වාගේ රහතන් වහන්සේලා ඉන්නවා. වැලියට දෙකක් අතර වෙනසක් නැහැ. වැලියට දෙක සමානක් නැහැ. අපිට පුළුවන් ද ගංගානංගගේ වැලිතලා වැලියටයක් වෙන්න. අපිට පුළුවන් ද මහමුදේ දිය කඳුලක් වෙන්න. අපිට පුළුවන් ද අනුන් අතර තවත් එකෙක් වෙන්න. පැහිය වෙන්නේ නැතුව අයියා වෙන්නේ නැතුව මුදුන බලාපොරොත්තු වෙන්නේ නැතුව මුල්ලකරේ බලාපොරොත්තු වෙන්නේ නැතුව දහතු මනසකාරී ඉන්න පුළුවන් නම් ඒක උගන්වන්න පුළුවන් දෙයක්ද? නැත්නම් ස්වභාවයෙන් සහජාසයෙන් එන එකක්ද කියන එක 50 50 මාත්‍රකාවක් නිසා මේක උගන්වන්න කියලා පශ්චාත්තාප වෙන්න එපා. කවුරුත් පිළිගන්නේ නැහැ. පිළිගන්න මිනිස්සයා අපි කියන්නේ නැතත් පිළි අරගෙන තියෙනවා. ඒ නිසා මේකේ ප්‍රශ්න තියෙන උගන්වන්න පුළුවන් ද බැරිද කියන නෙවෙයි ඉගෙන ගන්න පුළුවන් ද බැරිද කියන එක විතරයි තියෙන්නේ. අද අධ්‍යාපනයේ උගන්වන්න ගිහිල්ලා කියලා වගේ නෙවෙයි තියෙන්නේ. අපි බලන්න ඕනේ අධ්‍යාපනයෙන් බැගිව මට මේ ධාතු මනසිකාරය හිතා ගන්න, මනසිකාරය හිතා ගන්න, නාම රූප වලට දාලා බලන්න පුළුවන් නම් කාටද පුළුවන් අපිට ආතතියක් දෙන්න? කාටද පුළුවන් අපිට අසහනයක් දෙන්න? කොයි එකත් එකයි. කවුලෙත් ආව දැවෙන ප්‍රශ්නක් තියෙනවා කිව්වොත් ඉතින් එයාගේ දැවෙන වැඩි ඒක. ඒ වෙනුවට මට ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නත් එකයි. ඔක්කොම සමතලේ දාපුවා හැම වෙලාවෙම ප්‍රශ්න තියෙනවා. ඒක අර ප්‍රශ්න ලොකු නැහැ. ලොකු තමයි. ඔක්කොම ප්‍රශ්නේ. දින මන්නේ ඉල ඉන්න උන. මන්නේ නැහැ. ඉන්නේ නැහැ. මම ප්‍රශ්නේ දාන්න ගියා. මගේ මල්ලට මම ඕන තරම් ඉඩ තියෙනවා ප්‍රශ්න දාන්න. කොයි එක ගණිත කියන්න බෑ. එහෙම කණ්ඩ බලපෑමක් කරන జగතෙක් මුළු ලෝකෙ තියාගන්න එපා. මේ වැඩේ වහාම කරපන් කියන්නේ ගියොත් කවුරු හරි ඇවිල්ලා එනම් 16 කියලා හිතාගන්න. ඕන කෙනෙකුට ගන්න උනතර බාල්දියක් තියෙනවා දාලා බලන්න. මේ ප්‍රශ්නේ දාලා බලන්න. ගිහිල්ලා දවස් 3ට පස්සේ එල්ල බලපන්. තියනවාද කියලා හැන්ඩල් වෙලා තියෙනවා නම් හරි. සායි බබා ඉන්න තැන්වල ඕනම කෙනෙකුට පුළුවන්ලු ප්‍රශ්න ලියලා දාන්න ලොකු කල්දේරමක් තියෙනවලු බරණියා. ඒ ඇවිල්ලා අත දාලා තුනක් හතරක් අරගන්න ඒක සාකච්ඡා කළා කියලා එනවා යන්නේ. ප්‍රශ්නේ තේරෙන්නේ පින්න තියෙන අයගේ විතරයි. ඔක්කොම ලියන්නේ එකම තමයි. ඉතින් අය වෙනවා ලියන්නේ කොයි එක බැලුවත් එකයි. තුනක් හතරක් අරගත්තා. මම ගියා සායිබබා නේ දලලමතුමා හම්බෙන්න නිව්සීලන්තෙදී මගේ යාළුවෙක් සංවිධානය කරන නිසා එයා ප්‍රශ්න අහන්නේ කන්නේ කෝ තුනක් තෝරලා ගන්න ඕනේ. ප්‍රශ්න 100 ගානක්. ඒකට ඒ එක ගත්තාම ඔක්කොටම උත්තර දෙනවා. ඒ ප්‍රශ්න ගත්තා ඔක්කොටම දෙන්න. රූප කිව්වම ওই ප්‍රශ්නෙත් ඒකනේ උත්තරෙත් ඒකයි. ධාතුත්ව මනසිකාර්ය කිව්වම උත්තර කොයි උත්තර ප්‍රශ්නෙත් ඒකයි උත්තරේ. කට්ටියට ඕන කරලා තියෙන ප්‍රශ්නවත් උත්තරක් නෙමෙයි. මම දාපු ප්‍රශ්න ගන්නවා කියන්නේ. වෙන මොකක්වත් උන්නේ නැහැ. මම මට විශේෂයෙන් දාලා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි කට්ටිය එන්නේ. එන්න ඕනේ. ඒගොල්ලෝ හරි දක්ෂයි ඒ වැඩේට. හැබැයි අර වයි ගන්න. ඒ වගේ අපිට දවස් පුරාම එන ප්‍රශ්න ඔක්කොම එකයි. උදේ ප්‍රශ්න, දවල් ප්‍රශ්න, රාය ප්‍රශ්න කියලා જાතියක් නැහැ. ගෑනු ප්‍රශ්න, පිටින් ප්‍රශ්න කියලා જાතියක් නැහැ. ආර්ථික දේශපාලන සමාජික කියලා ප්‍රශ්න જાතියක් නැහැ. ඔක්කොම එකයි. උති කොයිලයි ප්‍රශ්න තියෙනවා. ඉතින් අය කොයි එකටවත් උඩ දාන්නේ මොකටද? කහනවා කිව්වත් ඒත් ප්‍රශ්නයක්. පිම්බිම හැකලි කිව්වත් ඒත් ප්‍රශ්නයක්. කානපානි කිව්වත් ඒත් ප්‍රශ්නයක්. කමදකුණ කිව්වත් ප්‍රශ්නයක්. කුඩල් එක්කවත් ප්‍රශ්නයක්. ඇසක් ඇසක් ප්‍රශ්නයක්. ඔක්කොටම තම හිත දැම්මන මොන කරන්නේ? නිසා ඕනම ප්‍රශ්නයක් ආවම ඕන ප්‍රශ්න කාර්යයක් ආවම ධාතු මනසිකාට දාලා එයාත් එක කියන්න එපා. මේ උඹ ධාතු මනසිකාට දැම්මයි කියලා. තවද වෙනව නැට්ටට තද වෙනවා. මම සිනවද මාව ධාතු මනසිකාට දාන්න තමස දන්නද මම කවුද කියලා මං ආවේ අසවලාගෙන ඉන්නේ නෑ නෑ එහෙම නේ පුටුව තියෙන වාඩි වෙන්නෝ කියන්නේ මං ආගෙන ඉන්නා. ඊට පස්සේ කරන්න කියන හොඳයි. මාත් එන්න යන්නකො ඊගාව එක්ක නයිනෝ ඉන්නකො චාරුමනුසාරගේ කිව්වට මොකද ඔළුවට යන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව කියනවා ලියාගෙන ඇවිල්ලා මේ මේ තියෙන හොස්පිටල් කියලා එකක් තියෙනවා. ඔකට දාලා යන්න. මට පුළුවන් වෙච්චලා එකක් කරනවා වීඩියෝ බොන්න වගේ. ටිකැල්ල බලලා පුළුවන් නම් උත්තරයක් දෙන්න. පුදුමාකාර දෙල්ලමක් තියෙනවා අපිට කාගවත් අවධානයක් ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි දඟනවා පොඩි එකා අම්මගේ තනියු වෙනවා. ඉතින් අපි කිසිම දෙයක් මේ අවධානය පැත්තෙන් නේ බලන්නේ. ඔය ධාතු මනසිකාර පැත්තෙන් බලන්නේ. අපි ප්‍රශ්න ඇති කරගන්න හදනවා. ප්‍රශ්න ලොකු කරගන්න හදනවා. තමන් ළඟ තියෙන ප්‍රශ්නේ වැඩි කරලා පෙන්වන්න හදනවා. ඉතින් ඕක තමයි සාහිත්‍ය කියලා කියන්නේ. සාහිත්‍ය කියන්නේ බොරුවගේ මල්ලි. බොරුව නම් කෙලිම පායන එකක් නේ. සාහිත්‍ය කියලා කියන්නේ බොරුවගේ මල්ලි. ඉතින් ඒ නිසා ධාතු මනසිකාරයේ කියවන ධාතුච මනසිකාරෝති කිව්වහම මේ සියලු ධාතු කියනකොට වචන තව තුනක් පරයය තියෙනවා. භාව, ගති, ස්වභාව. ධාතු කියන එකට ඒ ගතිය කියන්න පුළුවන්. ඒ භාවය කියන්න පුළුවන්. ස්වභාවය කියන්න. ඒ ගතිය භාව ස්වභාව ධරණ නිසා ධාරේති इति ධම්මෝ කියලා අටුවාචාන් වහන්සේ කියනවා කියලා බුරුපණ්ඩු සාංශය හැමදාම කියනවා. අපි රත් කෙරුවා සීතල කෙරුවත් වතුරේ තෙත ගතිය තියෙනවා. වාෂ්පීකරණය කෙරුවත් වතුරේ තෙත ගතිය, තෙත බව, ඒ බව දරනවා. පඨවි ගතියේ ගුරුසු ගතිය සහ සියුම් ගතිය සියුම් ඒ ධාතු ස්වභාවයේ තියෙන. දිය කෙරුවක් තියෙන. රස්නේ තේජෝ ධාතුවේ උණුසුම සිසිලස තියෙන. වාය ධාතුවේ කම්පන චංචල තියෙන. ඒ බව දරනවා යා. මොන જાතික රසනත් ඒ වතුර තියෙන තෙත ගතිය නැති වෙන්නේ නැහැ. වගේ අපි ළඟ සංසාරේට යන ධාතු ගතියක් තියෙනවා. ධාතු කියලා කියන්නේ මේ ඇබ්බැහි ටිකක්. අපි කියන්නේ ওই සහජාසය කියලා එකක් තියෙනවා. සත්‍තිරිසනුන්න එච්චරමයි තියෙන්නේ. මිනිස්යාට මගේ සාජාසිය මේක කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගැනීම තමයි භාවනා කරන පිසක් එක්ක ඉඳලා දැනගත් වෙලාව ඉඳලා ඒක නැති වෙන්න පටන් අර ගන්නවා. අපි මේ උත්සාහ කරන්නේ මම මොන જાති මිනිස්සෙක්ද? මොනවද ජීවාම මම මොනවද තෝරන්නේ? මොනවෙන්ද මම විදීම කිපෙන්නේ? මොනවටද මම වැඩියෙන්ම මනාප වෙන්නේ? මොනවද මම ගණන් ගන්න යුතු ඉන්නේ? ඔය තුන දන්නවනම් නිවන් දකින්න වගේ කාරණේ. අපි ඒක දැනගන්නෙත් නෑ, අනුන් දැනගන්නට කැමතිත් නෑ, දැනගත්ත වෙලාවට වසංගනවා. ඉතින් අපි නිවන වසංගනවා. නිසා ධාතු කියලා කියන්නේ ධර්ම ගතිය. මම මම තමන්ගේ හඩු ගඳ කියලා එකක් තියෙනවා. තනිකර ගියාම ගඳක් තියෙනවනේ මිනිහගේ. බල්ලෝ එක දිගේ යන්නේ. අන්න වගේ හැම කාටම ගඳක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩ තමන්ටම දැනගන්න පුළුවන්. තමන්ට ඒක තේරෙන්නේ නැහැ. බල්ලට කවදාවත් බලු ගඳ තේරෙන්නේ නැහැ. බැල්ලිගේ ගඳ තේරෙනවා. ස්වාමියාගේ ගඳ තේරෙයි. අනිත් වගේ අපි ඉන්නේ වතුරේ ඉන්න මාළුව කවදාකවත් දන්නේ නැහැ කියනවනේ ඌ ඉන්නේ වතුර කියලා. ඌ කොහොමඩක්වත් දැනගන්න විදියක් නැහැ. ඇත් දෙකට කවදාකවත් දැනගන්න බෑ. දකින්න බෑ ඇත් දෙක. මොකද යා හරි බිසි වේදේවල් බල බල. ඒ කවදා හරි බැලුවොත් මම මේ මම මම බලන්න පුළුවන්ද කියලා ඒ ප්‍රශ්නේ නෑ සාමාන්‍ය ලෝකේ ආවොත් අසන. ඇහැට පුළුවන් හැමදේම බලන්න ඇහැ දකින්න බෑ. ජීවන්තින් හදපු අඩුවට ඕන දෙයක් කපන්න පුළුවන්. හැබැයි ඒ කඩුව කපන්න බෑ. අන්නේ වගේ ධාතු මනසකට දාපු ගමන් අපේ චින්තන රටාව 100%ක් මාස්ටර්න වෙලා යනවා. හරි බයයි. පුදුම බයයි. මේකේ තියෙන මේ ස්වභාවයක් මේක මේ කොටසක් අල්ලන්න මේ මමයේ කියාර පෙන්නන්න හදන දේ හඩු ගඳක් තියෙනවා. ඒකට කියනවා මේ ජීවන සුවඳ කියලා කියන්නේ. ඇමරිකාඩම ජීවන සුවඳක් තියෙනවා. ඔය ප්‍රයිවට් බස් එකක් යන්න නැතුව අද්දන්න නැතුව කැකෑරනකොට ඔන්න ජීවන සුවඳ තියෙනවා. ඉතින් කට්ටිය සෙන්ට් ගන්නවා කට්ටියගේ වෙන ගඳවල් තියෙන ඉතින් ඔක්කොම කැකෑරලා බස් එකේ අදිනකන් ඉන්නේ ද ෆෑන් නෑ යා කන්ඩිෂන් නෑ ඉතින් ඔන්න ජීවන සමුදය ඒක ඔය සාමාන්‍යයෙන් ස්ටේට් ලයින් එකේ යන බස් එකක් නම් টොප් මේ ගලා යනකොට උඩ දෙල්ගොඩ ගලහ ඒ බස් එකට ගලා නුවර ඉන්ඩෝනි ටිකක් වෙලා පවස් පවස් වලට ජීවන සුවඳ එනවා දන්න දැන් යන්න යන්නේ ආවල් එස්ටේට් එකට කියලා. ඒ වගේ හැම එකකටම ගතක් තියෙනවා. ඌට ඒ උරුලෑ ගඳ ඌට තේරෙන්නේ නැහැ. මොකද ඒකේ läගලා. වෙන මිනිහ අපි අල්ලන්නේ ගඳෙන් තමයි. ඒක තමන්ටම තමන්ගේ ගඳ තේරෙනොත් එන හැම මනුස්සයට ආවේනික ගඳක් ගඳක් කියන අදහස් ගන්න රුචර්ච පද්ධතියක් තියෙනවා. තමන්ට කියලා පෞරුෂත්වයක් තියෙනවා. නැයි අපි නැවත සම්බන්ධ වෙනවා. අන්නේ පෞරුෂත්ව ලක්ෂණේ අනුත් එක්ක ගැටීම හරහා දැනගත්තොත් ඒක තමයි අපේ ස්වභාවය. තමයි ගතිය. ඒ තමයි අපි භාවේ. ඒ භාවේ අපි මොනවා වුණත් අරින්නේ නැහැ. ආර්ය ගති නැහැ. අපි පින්නන්න දෙන යන යන තැන මම අසවලා කියලා. ඒක තමයි ධාතු ගතිය අපි. ඉතින් ඒක පෙන්වන්නට දඟලන දැඟලිලට අපි ගත කරන අපේ විවේකේ අපි ගත කරන අපේ හුදකලාව කෙලෝරක් නෑ. අපිට ඕනේ කාට හරි හේතු ගන්නන්න මේ මම පොරක් මම අයියා. මම මුදුනා. මම ගරු. මම තමයි ගුරානරි. ටික පෙන්වන පෙන්වුවට පස්සේ ඇසිතේකුත් නැහැ. ඊජාර එක මාත් එක්ක කියනවා මේ මේ මාත්‍යා මේ කාර් එක අරගෙන යනකොට ලොක්කෙක්. නැත්නම් රාජකාරී කාර් එක ත්‍රිවිල් කාර් එක වැදිලා. යා මේ නතර කළ ත්‍රිවිල් කාර්ට දැන් තන්නේ කරන නීති කියලා. ඊට පස්සේ මහත්ය කල්පනා කරලා ත්‍රිවිල් කරනවා සර් මට මේක මේ නතුලා ඉන්න විනාඩියක් ගන්න පාඩුවේ. සීර්ගි වහන්න පාඩුවක් වුණා නම් මම ගන්න ගානක් මයිලක සල්ලි තියනන්නේ මම නීතියට යන්න එපා ගියොත් මට කරදරයි නෑ නෑ නෑ නෑ නීතිය වැඩ කරන්න ඕනේ සල්ලි ඕනේ නෑ තමුසලා දැනගෙන ඉන්න ඕනේ කියලා. තමුස බැගෑවෙනවලු කියන්න පුළුවන් තරමේ. අපිට සීට් එක මහත්තයා කල්පනා කරාලු මේ වසට යන්න දෙන එකයි කාන්තින්දී ඔය කිසි හානියකුත් නෑ කියලා. මේ ඇහුවලු මේ හිතාන හිටියලු මේ ඩ්‍රයිවර් මිනිස්සයා මේ මොකද්ද පෙන්වන්නද මේ නෝනට පෙන්වන්න හදනවා සාධාරණයි කියලා. තාම උට ෂුවර් නෑ නෝනට වෙන්නලා ඉවරයක් නෑ. ඒ නිසා නෝනට ඒත්තු ගන්නන්න තමයි මේ ෆයිට් එක. මම පාට බැසම සාධාරණයි. එහෙම කාටවත් උදිර කරන්න බෑ. ඉන්නේ පැත්තේ හරි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගතියක් මේ වගේ ධාතු ගුණයක් අපි ළඟ තියෙනවා. මයි ළඟත් තියෙනවා. අන්න ඒක දැකපු දවසේ යකින්න බෑ. හරියට රැකියලාට කන්නාඩි ඇල්ලුවා වගේ වීදුරක් එලියක් ඇල්ලුවා වගේ කුරුසෙ පෙන්නවා වගේ ඉතින් අපි හරි බයයි අපේ ගතිය මතුවෙනවා. ඉතින් බුදුජානක ගන්න ඔක්කොම එකපත් දෙලියපත් කාපල්ලා. ඔක්කොම බිම වාඩි වෙලා. ඔක කතානකට හිටපල්ලා. භාවනා විතරක් කරගෙන හිටපන් ඔන්න එතකොට අර ගති ටික එන්න පටන් ගන්නවා. අයිය වෙන්න තැනක් නැහැ නේද? බුදුන වෙන්න දෙයක් නැහැ. කැටි අරන් පොලිමෙන් ගිහලා බට්ටි කාලේ හිටපන්. එල්ල දෙන පැදුරක බුදිය ගනි. ඔන්න එන්න පටන් ගන්නවා පෙන පොම්බගෙන. එහෙම පුළුවන් ද අපිට? අපි මෙහෙම නිවේද? මෙහෙමද අපිට සලකන්නේ? ඉතින් භාවනා මැදත්තන්නේ. එහෙම මේ කුමාරස කුමාරි සැපවින්ද ගන්න වෙන්නේ මමත් රජකෙත දින බහලා ආවේ. මමත් ඒ හිඟන්නෙක් වගේ ඉන්නේ. උඹලා කවුද? ආන්නේ තෙන්ට යනකොට පේන්න පටන් ගන්නවා අපි ඒ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඒ ධාතු සහ මානසික ආක්‍රමයක් අපි ළඟ තියෙනවා. තන්නිකර බොරුවක්. තන්නිකර ඇඳපු එකක්. ඒක තන්නිකරම ලෝකයා විසින් අපිට පටවන ලද්දා. ඒකට කඹරන එක තමයි අපි මේ අපි පෞරුෂත්වෙ පෙන්වන්න හදනවා. කියලා කියන්නේ ඉතින් පැවිදි වුණාට පස්සේ බුදුරජාන්සේ 100%ට බස්සනවා යාව. කොණ්ඩේ ගලවලා දාන. ආයෙත් ඊට පස්සේ හෙයාර් ස්ටයිල් කතා නැහැ. සිවුරක් කන්දර වෙන කාටරෙද්දක් කැලෙන් ගන්න කාට ටිකක් කරන දාපන්. දැන් නම් කට්ටිය අපි ඩයි දාගන්නේ. මම දැන් අර කාට දාලා ගන්න. ඒකල හිඟා කාල ජීවිතයක්. ඕන කෙනෙක් આવොත් ස්ථාන බාරගනින් යන තැනක උඹට ඉන්න පුළුවන්. බුදුහාමරගේ තැනක් නම් ඉන්න පුළුවන්. ඒ යාට අයිති නැහැ. සංගීතය. ඊට පස්සේ ඒකට ලෝකේ ඉන්න හොඳම නම්බුකාරම හිඟන්නේ. ආයේ උට නෑ ඉතින් මහාන ශ්‍රමණ ලිංගේ විතරයි තියෙන්නේ. ආයේ වෙන જાති මොකක්වත් බෑ තියෙනවා නම් ඉතින් යා කක්ක තමයි. ඒක සංසාරේ බාධායි යාට. සංසාරේ නම් බාධා නෙවෙයි නිවනට බාධායි. ඉතින් ඒ නිසා අපි සංඝංගා වහන්සලා අතර තව කෙනෙක් බවටපත් වෙනවා. එච්චර සැපක්. එච්චර සතුටක්. එච්චර පෞසෝදා හැරීමක්. එච්චර අහිංසකකමක්. එච්චර නිහතමානී ගතියක්. ලෝකෙම නැහැ. දැන් ශාසනයේ තියෙනවා කාට සිවුර තියෙනවා. ඒ නිසා අපි කවුරු සලකනවා කාට සිවුර තියෙනවා මොකද එයා මේ අනන්ත අන්‍යුන සියලු දෙනා අතර අනන්‍යතාවය නැති කරලා අන්‍ය බවට පත් වෙනවා. රහතන් වහන්සේලා හතර තව කෙනෙක් බවට පත් වුණා. එච්චරයි කියන්නේ රහතුණයි කියන්නේ නැහැ. එයා රහතුන් අතර තව කෙනෙක් බවට පත් වෙනවා. ඔක්කොම ධාතු විතරයි. ඔක්කොම එකම මානසිකාර්කමේ තියෙන. ඉතින් ඒක සඳහා මේ මානසිකාර්කමේ ගන්න තමන්ගේ මානසිකාර්කමේ අයින් කරන්නේ. Taman හිතන පැතුම් ටික අයින් ඒකත් හිමීට සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට බලන්න ඕනේ අර පරණ කුරුතු මානසිකාර්ය වෙන පොම්බන හැටි. අයියා මේ. ගොඩ පෙරක දూరుකම් වශයෙන් එළියට එන හැටි. එහෙම නැත්නම් මේ ප්‍රතිසංශෝධන ඉදිරිපත් කරන හැටි. එහෙම නැත්නම් යෝජනා ප්‍රශ්න ඉදිරිපත් කරන හැටි. හැම එකකින්ම වෙන්නේ මම නිකන් ඉන්න බෑ මම ඉන්න බව පෙන්වන්න ඕනේ. නිසා රහතන් මේ අචාන් බ්‍රහ්මගෙන් ඇහුවලු රහතන් වහන්සේනම කොහොමද අදවන්නේ කියලා. පුස්කලියා ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න අහන්නේ මේ තියෙන දෙයට උත්තරේ තමයි ළඟ තියෙන්නේ. ඒකෙන් කියන්නේ මේ ප්‍රශ්න අහන එක දිස්කරිස් කරන්න කියන එක නෙවෙයි. රාතන් වාසල ප්‍රශ්න අහනවා. මොකද අනික් කටට උගන්වන්න මේ ධර්ම සාකච්ඡාව. ලෝකනාංශ කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කච්චප ආචාර්ය ස්වාමීන් ඈත පළාත්වල ඉඳලා 100 500 පැවිදි කරන බුදුන්සේ ළඟට ඇවිල්ලා බුදුන්සේ වන්දනා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ පැත්තේ මේ මේ මේ මේ සිරෙප්පු නැතුව යන්න බෑනේ. පාරවල මඩ තියෙනවා. ඉතින් මේ වහන්සේ මේ සිරෙප්පු දාන්න එපයි කියලා තීන්දුව කරලා තියෙනවා. ඒ ගැන මේ අපිට හරකරේ දෙනවා ගිහිල්ලා ගවරවල තියෙනවා. ඉතින් කොයිද දිස්ත්‍රික්කය? එහෙනම් මේච්චරකින් එහා පැත්තට සෙල්පු දාන්න පුළුවන්. අවන්ති ප්‍රදේශයේද ආවේ. අවන්තියට සෙල්පු දාන්න පුළුවන්. හැබැයි මධ්‍යම ප්‍රදේශයට බෑ. කියලා ඒ සංස්කෘතික සෙල්පු නැතුව යන්න බැරිකම නිසා නෙවෙයි තියෙන්නේ. අනික කට්ටිය නිසා ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ ප්‍රශ්නේ දන්නවා දන්නා මාන දිට්ඨි වලින් තොරයි. දරුවන් හින්දා ඒක කරන්නේ. ප්‍රශ්නේ දන්නා මාන දිට්ඨි නෑ. එහෙම ප්‍රශ්න අහනවා. සර්වඥාන්සේ ප්‍රශ්න අහනවා. මත ඒක නෙවෙයි. හරි එක මිනිස්සු කීටියලු උගෙන් ප්‍රශ්නයක් ආවොත් ඌ ප්‍රශ්න තුනක් අහනවා. ඉඳාක ෆිලොසොෆර් කෙනෙක් කියලාවලු මේ මාත්‍යලම ප්‍රත්‍යක්ෂම ගතිය මාත ප්‍රශ්නයක් අහුවොත් තව ප්‍රශ්න තුනක් කරන කවුද මමද කවුද කිව්වේ කියලා ඒක තමයි හැටි එකක් අහනකොට තුනක් අහනව කඩා බැලලා කවුද මමද කවුද කිව්වේ මේ තරම් ධාතු මනසිකාරය ඒ තරම් ධාතු කීපිලාදී ඉතින් ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙනවා කියනකොට තනියම සමාජයේ ඉන්නකම තනියම ජීවත් වෙනවා කියන්නේ මේ ඔක්කොම ධාතු ධාතු වශයෙන් දාන්න. ඒක මම ඉස්ලාම ගිය කතෝලික මරණයේදී අපේ ෆැකල්ටි එකේ ඩීන් නැති වෙච්චලා අපි කොල්ලෝ ටික කරේ මරණ ඔක්කොම පල්ලිය කරේ. ඉතින් හරි ආසයි. පල්ලිය හිට ගන්න කියලා හිට ගන්නවා, ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා. ගිහිල්ලා අන්තිමට පෙට්ටියට දාලා වෙලට දාලා පාදට ඇවිල්ලා ash to ash soil to soil කියලා මිනි පෙට්ටිය වලට පස් ටිකක් දැම්මා. මට වැදුනා. පටන් ගත්තෙත් පස්සුලින් දැන් ඉවරෙන්නේත් පස්සුලින්. ෆාදර් කියනවා නැවත අලු අලු බවටපත් වෙනවා පස් පස් එක එකතු වෙනවා. අර බෝල් මෙට්ටියට තරසට ගාලා පස් ටික දානකොට ash to ash soil to soil. ධාතු වල වෙනසක් නැහැ. ඩීන් කරුණට හතර මහා ධාතු හතර මහා ධාතුන් ටික එකතු වෙනවා. ඩීන් මැරිලා. ඒක වෙනම කතාවක්. අඬන්න දෙයක්වත් නැහැ නේ ඉතින් අපි මේ මම අද ලස්සන නාට්‍ය බේ. සුද්ධ පිරිසුදු ජෙන්ටල්මන් දෙමළ මිනිස්සෙක්. ඒ වැඩ කරනකොට ඒක පේන්න තියෙනවා කතාවක පවා පුදුම පිරිසුදුයි. වැඩත් පිරිසුදුයි මිනිහා සුද්ධා වගේ හරිම ලස්සනයි. මම ගියා ඉස්සර මැරිච්ච ගමම ගියා ගෙට කාමරේට. ගියාට පස්සේ සුදු රෙද්දකින් වහලා. ඒකේ බෑග් එක තිබුණා අපිට ලෙක්චර් කරන්න ගේන බෑග් එක ඇඳ පැත්තේ ඒකෙත් හිලක් තුවාල වෙච්ච එකක්. ඒක තමයි පාවිච්චි කරන්නේ. නෝන ඇනස්තීෂියා ස්පෙෂලිස්ට් කෙනෙක්. සිංහල කතා කරන්න බෑ දෙමළමයි. හිටියේ යුනිවර්සිටි එකේ සරලයි කිව්වහම අහන්න දෙයක් නෑ. ඉන්නකනොත් ash to ash soil to soil මරණට පස්සේ ash to ash soil to soil. අපි මරණට පස්සෙත් අපේ ධාතු උඩපණින්නේ නෑනේ. මේ ආවලාගේ වලිගේ මේ තියෙන්නේ කියලා එහෙම වලිගන්නේ නෑ. ඔය කුඩු වෙලා යනවා. ඉතින් ඉන්නකනොත් මේ ඔක්කොම නිසා මේ හොල්මන් ටිකක් වෙදලා තියෙනවා මැරෙනවා කවදා හරි මැරෙනවා පස්සේ ධාතු මනසිකාරය තමයි. ඒ මනසිකාරයේ ඉන්නවනම් ඔය ඉන්න කනුත් රණ්ඩු සරුවල් කරන දෙයක් ඇත්තේ නැහැ. ඒකේ නානම් ඇවිල්ලා ඉල්ලනවා මට විශේෂයෙන් සලකපන් කියලා. ඒක තමයි දැනගන්න ඕනේ. එයා එහෙමනම් මමත් එහෙම තමයි. මං කවුරු ළඟට ගියේ ගමන් මේ පෙන්නන්නනේ හදන්නේ. මම විශේෂයි කියලා. ඒගොල්ලෝ දැක්කට ඒකේ ප්‍රශ්නයක් නැහැ. පෙන්නන්න හදන කමනේ. ඕකනේ මේ ශිෂ්ටාචාරය කියලා අපි හදාන තියෙන්නේ. අපි මේ සමාජ ධර්ම ethics table manners මේ සේරගෙම තියෙන්නේ එක්කෙනෙක් අයියා වෙන්න හදනවා කැපිපෙන්න හදනවා එළියට ගිහලා ගහක් උන් ඉඳගත්තාම තනි වුණාට පස්සේ මොකක්වත් නැහැ ආචාර ධර්ම නැහැ තනි ආචාර ධර්ම තියෙන අඩු ගන්න දෙන්නෙක් ඉන්නවා සමාජය කියලා කියන අඩුම ගන්න දෙන්නේ කියලා. අපි මේ දෙන්නේ ඉන්න තැන කොච්චර ආතතියකද ඉන්නේ කියලා බලන්න. කොච්චර අසහනයකද ඉන්නේ බලන්න මේ අනික් මිනිස්සු මං ගැන මොනවද හිතයිද කියලා. බුදුහාමුදුරු කියනවා අරණ්‍යගත වේය, රුක්ක මූලගත වේය, ශුන්‍යාකාරගත වේය. ඒතර උඹත් ධාතු මත්තකයි. ශුන්‍යාකාර වෙච්ච නැති අය ධාතු මත්තකයි. දිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ. අබ්බානි පනේමානි චීවරාණි අජිගුච්ඡනීයානි මම් පූතිකායන් පත්වා අතිවේ ජිගුච්ඡනීයෝ ජායති. ධාතු මත්තකං ඒතං චීවරං. මේ චීවරත් ධාතු මාත්‍රයක්. ඇඳගෙන ඉන්න මමත් ධාතු මාත්‍රයක්. උඹ නල උඹ උඹ උඹේ අම්මා කලුම කලුවේ. උඹේ තාත්තා සුදුම සුදුයි. උඹ විතරක් තලෙලුයි මම උඹ නලවන මාත් කළු. උච්චරයි. කළුවල කල වෙලේ වෙනේ උඹ මගේ කතාව කවියට වෙන්නේ කියලා වනවනවා. දරුවා නලවනවා. ඉතින් මේ ඔක්කොම එකයි. මේ කැපී පේන්න ඔලුව උසන ගතිය නැත්තම් අපි නිකාම සහෝදරංගල් තමයි. ඔක්කොම සහෝදරයෝ තමයි නම කැමති නැහැ. අපිට පේන්න තියෙන්නේ අපි 13 ගුණ කෝකකටත් මයි ළඟ වෙනම පෙනියක් තියෙනවා. පෙනේ නොපෙනේ. ඒ නිසා පෙනේ පෙන්නන්න තමයි මේ සෙල්ලම් රහත් උනාට පස්සේ මේක නැති වෙනවා. ඒ නිසා ධාතු මනසිකාරය නැත්නම් ධාතුච මනසිකාරෝච කියන එක බුදුජන් මේ සුවිශේෂී තැනින් සාමාන්‍ය තත්ත්වර මිනිස්සෙක් ඇදලා දාන්න කරන දෙයක් නිසා සාමාන්‍ය මාන්නකාරී ඉන්න මිනිස්සු කියනවා බුදුජානන්සේ අපිව නැති කරනවා. මොකද අපේ මාන්නේ නැති වුණාට Taman නැති වුණාට හපක්. ඒ නිසා කියලා තියෙනවා මේ මහා භාරතේ මාන්නේ ජීවත් වෙනවට අවමානේ මරණයටත් වැඩි අමාරුයි. බුදුදහම කියන අවමාන කරන්න ඉස්සෙල්ලා උඹ අවමාන තැනට වරි. ඉල්ලගෙන වරි. ඇවිල්ලි වෙලා පිච්චුවා. ආ හිඟා කරන කෙනෙක් පොළවේ ඉඳ ගන්න පුළුවන් කෙනෙක් කියලා පෙන්නපන්. ඒතර කවුද ඉන්නේ රණ්ඩු කරන්නේ? නිතරම ජයක්. ඒකට අපි කියනවා ධාතු මනසිකාරය. තන් ධාතුච මනසිකාරෝච කියලා. ඉතින් අවුරුදු 30ක් විතර මහානකම් කරලා මම මේ කතා කරන්නේ. ඒ සමානකමට ගිය හෝ ගිය අලුත හෝ මේක කවදාකවත් හිතන්නේ සුන්දරත්වයක් කියලා. ඒක ලැබෙන්නේත් නෑ නිකන්. උපයන්න ඕන පුළුවන් තරම් නිහතමානීව පුළුවන් තරම් අහිංසකව ඉඳලා මගේ පින මගේ තියෙන මොකද්ද කියන්න බෑ ඥානාරාම ස්වාමීන් වගේ කෙනෙක් දකින්නකොට අපිට නිකන් සාමාන්‍ය මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ තරම් ගුණ ඇති ඇත්තෝ දැක්කහම. පුරුෂ පඬිස් ස්වාමීන් දැක්කහම අපිට කවුද? ඒ ස්වාමීන් වහන්සේලත් කියන බුදුහාමුදුරුවෝ අපිට අපි කවුද? මොනවද මේ පෙන්වන්න හදන පෙන්වන්න දෙයක් නැහැ. පෙන්වන්න හදන කවම තමයි අපේ තියෙන ජඩ ගතිය. අපේ තියෙන ඒකත් මේ ඇඟෙන් එන්නේ අර හඩු ගඳ වගේ. නිකම්ම එනවා. අන්න ඒක පුළුවන් තරම් දැනගෙන ඒක මානසිකායස අපි ඔක්කොම එකයි. ධාතුමත්කෝ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ බින්දුපාති ගත්තා සිවුර ගත්තා වේප් පිළ කරගත්තා සේනාසනේ ගත්තා වෙන එක්කෙනෙක් ගත්තත් එකයි කියලා ගත්තොත් නම්බඩාල් තමයි ඔක්කොම නෑ ඒක එකෙක් වැරද්දක් කළොත් ඌ නෙවෙයි වැරද්ද කළා තියෙන. අපේ සනුවරේ වැරද්දක් කළා තියෙන ඌ හදන්න ඕනේ. මරණ්ඩයි. ගේ වැරද්ද මගේ වැරද්ද. කවදාකවත් කියන්න බෑ ඌ වැරද්දක් කරලා තියෙනවා කියලා සමූහය කරපු වැරද්දක්. ඒ නිසා අපිට කාටවත් දඬුවම් කරන්නයි කියන්නේ. සදාතු මනස කාට යනවනම් ලංකාවේ තියෙන නීතිය 100%ක්ම වැරදි. ඒ මේ මට මතක නැහැ මනුෂ්‍යගෙනම ඌ අහනවා නීතියක් හදලා තව මිනිස්සෙක් තව මිනිස්සෙක් මරුවයි කියලා මේක මර දඬුවම් දෙන්න මොන කොයිද සාධාරණයක් තියෙන්නේ කියලා. තව මිනිස්සුකට මර දඬයක් තියෙන්න කරන්නේ. අපිට කොහොමද කවුද බලය දීලා තියෙන්නේ? ඌ තව කෙනෙක් මරලා තියෙක වෙනම කතාවක්. ඒ දඬුවමට මර දඬුවම නෙමෙයි ඌට කසෙන් තලන්න දෙයක් කියන්නේ කවුද ඉන්නේ? අන්‍යෝගේ අවමාන කඩප්පුලි නීතියක අපේ ඉන්නේ. නිසා කැලේකට බලන්න. නිසා ගහක් මුලට බලන්න. ශූන්‍යකාරට බලය. ඒකට නීතිය නෑ. කලෑ නීතිය, අවනීතිය. තමන්ගේ මට්ටම් තම මට්ටම් ඉන්නවා. ඒත් ධාතු මනසිකාරය. ඒත් නිතරම මනසිකාරය පවත්නවා. බේරලා ඉන්න ඕනේ මේකේ දත් 31 මැද දිව බේරලා ඉන්න වගේ නීතිමයි. නිසා ලංකාව වගේ රටක තියෙන රෝමලන්දේශී නීතිය ගත්තොත් ඒක කඩප්පුලි නොකෑමනා දහපදුරා නීතියක්. අපි නීතිගරුක වෙනවයි කියලා කියන්නේ අවලමෙක්. නීති ක්‍රියාත්මක කරන මිසු අවලමෝ උන්ට ඒක නැතුව ඉන්න බැරි නිසා උන් නීති ක්‍රියාත්මක. ඉතින් අපි වෙන කරන් දැන් නිසා අපි නීතිට යටත් වෙනවා. හැබැයි අපි කැලේට වෙලා ඉන්නේ. ඒ නිසා ධාතු මනස්කාරය හැමතැනම කරන්න බෑ. ඒක කරන්න මේ පරිසරයක් ඕනේ පරිසරය හදාගන්න. හදාගෙනත් නිකන් හිටියට ධාතු මනස්කාරය වෙන්නේ මේ පරිසරයට ගිහිල්ලා පුළුවන් තරම් මම සියල්ලන් අතර එකෙක්. එහෙම නැතුව මේ අඟ උස්සන්නේ අන්නති තමයි මට තේරෙන්නේ. නිසා මම ගොඩක් කතා කරා. මම මෙතනින් ආරාධනා කරනවා විවෘත සාකච්ඡාවට මේ ධාතුත්‍ය මානසිකාරෝච කියන මතින් හෝ තමන්ගේ භාවනාවේ කම්ඨාන් සුද්ධ කර ගන්නට යමක් තියෙනවනම් සාකච්ඡාවක නාමේ ඉදිරිපත් වෙන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලයි. ඊට පස්සේ මේ මෙල්බන් පැත්තේ තියෙනවද මොනවාරි මොනවද තියනවද කියලා ওই පැත්තෙන් ප්‍රශ්න ප්‍රකාශන සම්මත මේ මේ පැත්තෙන් දැනගෙන මොකුත් නැහැ. ඔව්. ඉන්නේ මයික් එක හම්බුනොද කියලා දැනගන්න කැමති ඔක්කොම ටික අපේ මේ සවුන්ඩ් සිස්ටම් වල ප්‍රශ්න රාශියක් මතුවලා තියෙනවා පල්ලෙහා මයික් එක මාරු කරන එක එකක්. මික්සෙලාර් එක වැඩ කරන්නේත් නැතුව ගිහිල්ලා තියෙනවා පල්ලෙහා තව එකක්. ඉතින් ඒ නිසා මේ දවස්වල ඇත්තටම ඇහුවා බරටම වැඩනේ. අපි බලනවා මේ තියෙන දේවල් අලුත් ටිකක් කරන ගමන් අලුත් ඒවා දාලා හදාන හදාන යන්න මයික් හම්බුණා. ඉතින් අද තමයි ඊයේ දවසම අපි වත් එක පෙන්කල කියලා හිටියා. පෙරේදා රෑ 7ට ආවේ පෙට්ටි ටික. ඊයේ තමයි කැළුවේ. මේ දැන් මේ දවස්වල සාමාන්‍ය අර බැඳපු අලුත වගේ ටිකක් ප්‍රේමය කර කර ඉන්නවා. ඒ ළඟදීම හයි කරන්න ඈ. තව තව මයික් එකක් සෙපරේට්ලි ගෙනාවා අර කවුද ඉංග්‍රීසි ලංකාවේ ලංකා ලංකා 20 වෙනිදා එයා මම හිතන්නේ ඉන්නේ එන්නේ නැති රිට්‍රීට් එක පටන් ගන්න. ඊයේ රිට්‍රීට් එක පටන් ගත්තේ නෑ. 20 වෙනිදා එනවා කියලා තමයි මට විජේ කිව්වේ. යා කොමාරි මේ යා මෙහෙන් වෙන්ස්ඩේ ආවේ. හා රිට්‍රීට් එකට එනකොට දවස් තුනේ රිට්‍රීට් එක. එහෙනම් ඔය එනවා ඇත්තේ කලල් කොටට විතරයි. මේ විදිහට පටන් ගත්තේ 14. 13 හවස අද යන්නේ පස්වෙනි දවසේ. කමන්නේ කොහොමාරි කොහොමාරි අයිතිකාරය මමනේ මට කායින් කෑවත් කොහොමාරි ලැබෙයි. කායින් කෑවත් මට කමන්නේ මට තාත්තා කියනවා. <laughs> ඒතර පල්ලෙහාත් අර හොඳම මයික් එක තමයි තමාලාට කීන් ගාල සද්දයක් එන්නේ. ඒකේ මේ අයිකර ගන්න ඕනේ මේ මික්සර් එකේ ඩබල් ටෝන් එන්න පටන් අරන් තියෙනවා ඒත් පල්ලෙහා හැදුවද ඒක? පාර්ලයක හැදුවයි කියලා දාතේ කුටි අමාරුව ඔළුව ඔල්ලනවා. ඔය කිව්වට කියන්න දැන නැහැ සද්ද තුනක් එනවත් දන්නේ දැන්. දෙකක් තිබුණේ ඒක. කමන්නේ කොහොම කොහම හරි අපි ඉතින් අදිනවා. අදිනවනේ අපි තාම සාර්ථකව පෙරතුර කරා ගමන් කරමින් ඉන්නවා. එහෙමයි. මේ චිත්‍රමයි කියලාමක් කියන්න අහන්නේ. එහෙමයි. මේ බද්දා කියනවා ඒගොල්ලෝ විශාල ප්‍රොටෙස්ටයක් දානවා මාව දවස් තුනකට ආයෙසරයක් මෙල්බන් ගෙන්නන්න. ඔයගොල්ලෝ මොකද කියන්නේ? ඔයගොල්ලන්ගේ අදහස්ද නැත්නම් බද්දාගේ අදහස්ද? ඒ සෝනන්ත මේ අපේ එහෙම මේකක් තියෙනවා. ඉතින් අපි මේ සෝනන්තගේ එක කතා කරන විදිහ එක අමරණාස්සත් ඉන්ෆෝම් කරලා සෝනන්තට පුළුවන් නම් දවස් හතරක් විතර මෙහි ඇවිල්ලා යන්න හරිම හොඳයි. ඔබ තුන හතර කරන්න හපන්. ප්‍රතිපාසලත් එක්කම කරන්න. හරි එහෙනම් මම මෙහෙම බෝලයක් දානවා පුළුවන් නම් ගිලපන්. එහෙමයි. දැන් සතිපාසලේ වැඩවලට අපිට টොප් ක්ලාස් මැනේජර් කෙනෙක් ඕනේ ෆුල් ටයිම් දුවන්න. එහෙම කරලත් බැරි තරම්. එක්ක චිත්‍රා ඉන්න ඕනේ, එක්ක චන්ද්‍රිකා ඉන්න ඕනේ, එක්ක බද්දලා ඉන්න ඕනේ ලංකාවට. එහෙමයි. කැමතිද? අකුරවල ගානසන්ත අරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන් නේද? හරි කවුරු හරි බෑ උඹ තෝ. වරෙන්. මම තෙන්න තෝටි කියලා. හරි හරි අන්න එහෙම එහෙම මට දුන්නොත් මම බද්දට කිව්වා උඹලා තමයි ඔක්කොම ඒවා කෙරුවේ. ඉතින් මෙතන වැඩේ ආයේ කියන්න බැරි තරම් සාර්ථකව යනවා. අපිට එක්කෙනෙක් දාලා කරගන්න බැරි තරම් වැඩ. මම මේ දවස්වල මම පයින් යනවා. පුළුවන් නම් ගිහිලා කරනවා. මොකද ඒ තරම්ම හැම කෙනාම එන්නේ කියනවා. ඉතින් එක එකනා එක එකනාව ගලපනකොට ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට ඕනේ ෆුල් ටයිම් CEO කෙනෙක් නැත්නම් මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් ඕනේ. ඉතින් මේ දවස්වල හේෂානෝයි මේ දමින්දයි ලන්ඩන් එක්ස්චේන්ජ් සෙන්ටර් එකේ ඉන්න 800ක් IT කාර්යෝ අල්ලගෙන ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. ඒකට අපිට ෆිට වෙන කෙනෙක් ඕනේ. එයාට එනේන ඉන්විටේෂන් එක එනේන ෆැසිලිටේටර් දාලා ඒ කරගෙන යන්න এডুকেෂන් ডিপার্টমেন্ট එක විතරක්. කරගෙන යන වැඩේට කවුරු හරි ඕනේ මේ මේ මේ ටර්ම් එක ඇතුළත අපිට විශාල අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම තව දවස් අද කීයද අද 19. තව දවස් 10කින් මං යනවා. ඒක නිසා ඒත් මම කම්පියුටර් එක අරන් ඉන්නවා. ඒ නිසා අපිට ඔය මෙල්බන් වල ඉන්න ෆුල් රිෆයින් වෙච්ච උන් හැබැයි උඹලට මේ වෙලා තියෙන්නේ අර මේ තද වෙනවා ඒක. එයිසා කැමැතිද බිල් එක හදලා ගන්න පුළුවන්. හරි ඒක නිසා තමයි කියන්නේ මම. අපි වැඩ කරගෙන යනකොට අද හදන්න බැරි උන් කතා කරන්නේ අපේ ගණන් සර් වගේ ජයවර්ධන සර් වගේ. පුළුවන් කාට විතරයි ගහන්නේ. ඒ නිසා තුන්දෙනා එකෙක් නැත්නම් කියක් මේ ආවොත් තුන්දෙනාම ආවොත් දවස් තුනක් දෙනවා. හතර දිනක ආව දවස් හතරක් දෙනවා. ඒකට මම දාලා බද්දට ලියලා ඇරියා මම ඊටාම ෆේවරබලි මේ සාකච්ඡාව යෝජනා සලකා බලනවා මෙල්බන් වලින් මට බිල්ලක් ඕනේ. නර බිල්ලක් ඕනේ. රූපෙට රූපේ බෑ සව් බිල්ලක් බෑ. ඔට්ටුද සලකා බලමු එතකම් මාත් සලකා බලමින් ඉන්නවා අපේ පළාතේ മന്ത്രി ස්වාමී. මට දාපු යෝජනා සලකා බලමින් ඉන්නවා. ඒ නිසා මම දැන් හැම එකක්ම එනකොට මම පැත්තෙන් බෝලයක් දානවා. හැම වෙලාවෙම මම ෂයිලොක් වගේ මම මොනවාරි දෙන්න නම් මට මොනවාරි ඕනේ. මොකද මයි ළඟ තියෙනවා පුදුමාකාර මේ තනි කකුලෙන් හිටගෙන කරන්න බැරි තරම් වැඩ ගොඩක් ඇවිල්ලා තියෙනවා. මම සන්තෝෂෙන් ඒ ටික කරන්නේ. අනික් කට්ටිය දන්නවනම් ඇත්තට මට වැඩි උදව් කරලා කරනවා. අනිගොල්ලෝ බය සම්ප්‍රයුක්තව පසුබෑමක් තියෙනවා. බැරිකම නෙවෙයි. ඉතින් ඒ ටික වෙනකන් ළමයිට විඳවන්න බෑ. ඉස්කෝල ළමයින්ට අපි මේක දෙන්න ඕනේ. ඒ නිසා මම බලන්නේ පුළුවන් තරම් මෙතෙක් කල රණ්ඩු දබර වෙච්ච කට්ටියත් එක්කම ඉදිරියට යනවා. එතකොට ටික කාලෙකින් ওই බබා බාරගනි අනික් කට්ටිය. ඒක උදේවලුනේ මේ වගකීම දුන්නා බැරි ටික වෙයි. ඉතින් ඒක රිෆයින් කරගෙන යන්න පුළුවන් තමයි. අතරතරයක් මේ වගේ ඉස්සරහට යන මේ දැඩි තීරණ වලට එළඹෙන්න පුළුවන් අය තමයි ඕනේ. මම දැඩි තීන්ද ටික ගන්නම්. බය වෙන්න එපා. උඹලා ඔක්කොම වෙනුවෙන් ගන්න. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ. මං එන්ඩ් එන්ඩ් එකට පුරුදු වෙනවා. මට ආරංචියක් ආවා. බද්දලා ලියලවල තිබුණා. අර බිල්ඩින් එක හදලා ඉවරයි කියලා දැන්. සම්පාසල. ඒක සන්තෝෂයි. මෙහෙත් වැඩ දීපු කට්ටිය එක්ක සියදිනසා ගන්නවා එහෙම නැත්නම් ඇවිල්ලා 100ක් වැඩ. මට මේ දෙකම එකයි. බැරණ ඌ ආකාර නැහිනවා. කරන්න දෙයක් නැහැ. හැබැයි යන්නේ හොඳ වැඩකට. ඒක මට දන්න නිසා මම කිසියෙ පැකිලීමකින් තොරව එක එක්කනාගේ එක එක්කලාට වැඩ පවරනවා. බැරි කට්ටිය ඉන්නවා. ඉතින් ඒ උනාට ඉදිරිපත් වෙන අය වැඩිට ඉදිරිපත් වෙන අය මම දන්නවා ඉතින් දයෝපගත කට්ටියක්. ඒක යනවා ඒ නිසා දැන් මෙල්බන් මත රඳාපවතින කතිය වැඩි වෙලා තියෙනවා එක එක ප්‍රශ්නවලදී අපි. හොඳ අපි ඒක තියලා ප්‍රශ්න තියෙනවද සාකච්ඡා කරමු. උදවස් ගන්න. ඉරේෂා එහෙම කියලා වල තිබුණා జగතුත් දෙන්නා මේ මොන්ඩිසෝරි පන්තියක් පටන් ගන්නවායි කියලා. මම කව කවුරුත් ගන්න එපා ඔයගොල්ලෝ පටන් අරගන්න. පටන් අරගෙන යනකොට මම ඒක ගැන දන්න කට්ටිය සම්බන්ධ කරන්න. මොකද ඒ වගේ වැඩ පටන් ගන්නකොට අදහස තියෙන කෙනාම අනේක හොඳයි. අලුත්ම අදහස් සත්‍ය දන්න කෙනා මොන්ඩිසෝරි පන්ති ළමයට උගන්න නැටි ඒත් මෙල්බන් වලින්මයි පටන් ගන්න හදන්නේ. එහෙම කරන්න. ඔය එක පැත්තකින් කියන්න පුළුවන් මෙහෙන් එනවා ප්‍රශ්නයක් අද මාතුකාට සම්බන්ධයි පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා. ඉතින් ඒකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මතක් කර සූත්‍රයේ සඳහන් වෙන්නේ බික්කුණු පස්සේ සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුණෝ පස්සේ කියන්නේ භික්ෂුණී ආරාමයට ගිහිල්ලා ඒ කට්ටියන් අහනවා. මෑණිවරුනි නැත්තම් මෙහෙණින්නාන්සලාගේ භික්ෂුණීන්හන්සලාගෙන් මේ සිව්පසේ ලැබෙනවද විවේකයේ තියනවද භාවනා කරන්න යන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච එක ලැබිලා තියෙනවා ඒ භාවනා කරනවා. අපි සතර සතිපට්ඨානේ වඩනවා. ඊට පස්සේ කියනවා ඕකට තමයි පැවිදුනේ. ඕකට තමයි ආරණ්‍ය ගත වුනේ දැන් හරි. කියලා සතුට. ඊට පස්සේ ගිහිල්ලා බුදුචානන්සිට වාර්තා කරනවා. හැන්දෑව අවසරයි ස්වාමීන් වහන්සේ. මම ගියා භික්ෂුණී ආරාමයකට මේ කට්ටියට සාමාන්‍ය අවශ්‍ය පවන සිව්පසේ ලැබිලා තියෙනවා විවික ලැබිලා තියෙනවා සතර සතිපට්ඨානේ වඩන එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අමතල බුදුහාම කියන ආනන්ද ඒගොල්ලන්ට මේ පණිදාහ භාවනා අපණිදාහ භාවනා කියන්නේ කියලා දුන්නා කියලා ආනන්දමතු දන්නේ ඊට පස්සේ කියන සාංශ මාකරේ අනුකම්පා කරලා මම දන්නේ පණිදාහ භාවනා අපණිදාහ භාවනා කියන්නේ මොකද්ද කියලා කියන්නේ කියලා ඒතර පුත්‍ර ජානනාථ සඳහන් කරනවා සතර සතිපට්ඨානේ වඩලා එක තැනට ගියාට පස්සේ ඊට විසිරී යනවා. වක්කිට ගලේ ගැහුවා වගේ එල්ලේ නැතුව යනවා. එහෙම නැත්නම් නිකන් වීදුරු භාණ්ඩයක් බිම වැටලා කුඩු කුඩු ගියා වගේ යනවා. එහෙනම් අලු ගොඩකට ගලක් ගැහුවා වගේ වෙනවා. එහෙනම් දෙඹරයක් ඇවිස්සුනා වගේ වෙනවා. අන්නේ වෙනකොට ඒක වෙනවා. භාවනාදී ස්වරූපේ කියන්නේ Taman ළඟ දුන්නාර තණ්හා මාන දෙට්ටි සීසීකඩ යනවා. يعني යන එනටක් නැති වෙනවා. අන්ධකාරයක් නැත්තම් නන්නාදුර තනක් බාටපත් වෙනවා. ඒකට කියනවා අපනිදාය භාවලා. පණිදිය කියලා කියන්නේ එල්ලයක් සහිත කියන එක. පණිදි කියලා කියන්නේ නිදියක්. නිදියක් කියන්නේ නිදානයක්. අපි අපේ පවුල ඔක්කොම රැඳෙන්නේ අසවල් තන තැම්පත් කරලා තියෙන වස්තුවේ. ඉතින් අපි ඒක එල්ල කරන් තමයි යන්නේ પરම්පරාව ඊගාය කරන්න කියනවා අපේ වස්තුව අතන තියෙන්නේ කියලා. එයාට තියෙන එල්ලයක් ඊට පස්සේ. අපනිදාය කියලා කියන්නේ එල්ලයක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. එහෙම නැත්තම් කියන්න පුළුවන් ගුණයක් නැහැ. ඒ තිබිච්ච ගුණුව කැඩුනට පස්සේ ඒක සාමාන්‍යයෙන් සීදීනසා ගත්තා වගේ තමයි තේරෙන්නේ. පිස්සු වැදුනා වගේ තමයි තේරෙන්නේ. එහෙම නැත්නම් අංජබජල් වුණා වගේ තේරෙනවා. ඉතින් ඒක ඒ යෝගාවචරය වසංගනවා. භාවනා දින වෙන්න බෑනේ. භාවනා දින එල්ලෙ එන්න එපායි. හරියන්න එපායි. එහෙම වෙන්න බෑනේ කියලා කමටහන් සුද්ධ කරනකොට කවදාකවත් කියන්නේ නැහැ. යා කියන්නේ මොකක් හරි වැරදිලා මගේ සතිය කැඩුනා. සීලය කැඩුනා. ශ්‍රද්ධාව කැඩුනා කියලා කියන්නේ නැහැ. නෝ සරුවචාන්සේ කියන සීල තිබ්බා සද්ධා තිබ්බා සතිය තිබ්බත් භාවනාවේ නන්නත්තර වෙනවා. ඒකට අපනිදාය භාවනා. අපනිදාය භාවනාවට පස්සේ උනාට පස්සේ ඒක අඩු ගන්න කියලා නැත්තම් Taman එකට පිළියම් හොයාගන්න එහෙම එකක් තියෙන බව කියලා දෙන්න. භාවනාවේ නන්නත්තර වීමක් වෙනවා. නන්නාදුන තැනකට යනවා. අපනිදාය භාවනා. එතකොට නැවතත් අර විසිරිච්ච මීමැසි පොදියකට ගිරේකින් තට්ටුවකට තට්ටු කරන මීමැස්සෝ ආපහු එකතු වෙනවනේ. ඔය ගමන් පොදි යනකොට ගිරේකින් තට්ටු කරපුවාම මේ තට්ටුවට කුලත් තට්ටුවට ඒ මීමැස්සෝ එකතු වෙනවා. ඒ වගේ ඒ විසිරිච්ච හිත නැවත එකතු කිරීම සඳහා යෝගාචරය දැනගන්න ඕනේ මේක සතිය කැඩිලා නෙවෙයි. සද්ධාව කැඩිලා නෙවෙයි. සීල කැඩිලා නෙවෙයි. භාවනා එක තැනක් මේ කිය. අන්නේ විසිරී යන තැන බලා විසිරී යන තැන ලෑස්තිලා යනවා කියලා මරණයට ලැහැත් වෙනවා කියන එක තමයි. අර මෙතෙක් කිය ගුණෝ නැති වෙලා යනවා. අනන්‍යතාවය නැති වෙලා යනවා. මොකක්වත් නැහැ. ඉදුරන් වැඩ කරන්නේ මම දන්නවා නන්නතරයි විශේෂීකට ගියයි. අන්නේ වෙලාවේදී නැවත එයා දැනගන්න නරකයි මේක අත්තරද්දක් කියලා නේ හිතන්නේ භාවනා දියුණුවේ තන. භාවනා ඉදිරි ගමන. අන්නේ වෙලාවේදී නැවත එකතු කිරීම සඳහා දක්ෂ වීමට කියනවා පණිදාය භාවනාව. විසිරිච්ච හිත නැවත ගොනු කර ගැනීම සඳහා අපි අග්ගලකුණු ටිකක් සාමාන්‍යයෙන් තියාගෙන ඉන්නවා ගෙදරක ඒව එකතු කරන්න බෑ පිටු කරන්න බෑ නෑදෑයෙක් ආපුවම පැන් ටිකක් දාලා එකතු ගුලිකපුවාම අඟලා ගෙඩියක් හැදෙනවා අර පැණි ටික තමයි විසිරෙන බැදි බැදි පිටි ටික එකතු කරන්නේ අන්න ඒ වගේ බැදි පිටි තමයි තියාගෙන ඉන්නේ අපි අඟලා හැදුවට පස්සේ තියන්න බෑ නරක වෙනවා ඒ නිසා බැදි පිටි ටික තියාගෙන අලුව හරි අඟලා හරි අඟලා තමයි හදන්නේ අන්න ඒ වගේ පණිදාය භාවනා දැනගන්න ඕනේ අපණිදාය මට්ටමට හිත ගියාට පස්සේ ගොඩනෙක් ඒක කියන්නේ හිතනවා මගේ වැරද්දක්, කර්මයක්, කාලකන්නිකමක්. දැන් භාවනා කරන කොහොමද මේක වෙන්නේ කියලා මේ විශේෂයෙන්ම සමාධිය පැත්තේ යන කෙනාට මේක දරන්නම බෑ. විපස්සනා කරනවා නම් දන්නවනේ ඉඳපු ගමන් ওই නන්නත් ආරනවා ගණන් ගන්න නැතුව හෝ ලෑස්තිලා යන්නේ. බුදුන් කියන අනිවාර්යයෙන්ම ලෑස්තිලා යන්න ඕනේ. භාවනා දියුණු වෙනකොට මේ මීමැසිපොදිය ඇවිසෙනවා. සුවක්කිට කලේ යෝගේ නන්නත්තරේ. ඒ පණි අපණි 10 වෙනවා. ඒකෝට පණි 10 දානවා. ඉතින් අටුවචාන් වහන්සේලා කියන බුද්ධානුස්සතිය මෛත්‍රී වගේ සමත මීපැණි ටිකක් මේකට දාන්න කියලා. ඉතින් මම මගේ හිතේ තියෙන එකට කැමැතිද කියලා. මම දන්නේ ඕගොල්ලෝ තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒකට වගේ බුද්ධානුස්සතිය දාන්නවට මම කැමති නෑ කොටින් කියන්නේ. මෛත්‍රී කරනවා කැමති නෑ. මං කියනවාට ඉන්න බව දැනගන්න කයට හිත දාන්න. හිත විසිරිච්ච ඕනම වෙලාවක කයට හිත දාලා බලන්න සමාධිය නැති උනට සතිය තියෙනවා. දාපු ගමන් හරියට අලුව කුඩු ටිකට මී පැණි දැම්මා වගේ පැණි දැම්මා වගේ මේක පිටු කරන්න. තට්ටුවට ගිරින් ගැහුවා වගේ අර ඇගින්න මී මැස්ස එකතු වෙනවා. අන්න ඒක දැනගත්තා නම් ඒ ඇවිස්සිච්ච හිත තැම්පත් කරන මේ ශරීරයට ප්‍රේම කිරීම තරම් manussත්ත්ව ප්‍රතිලාභ දුර්ලභ දෙයක් කවත් නැත්තේ. ඕනම විසිරිච්ච වෙලාවක තමන්ගේ හිත එකතෙන් කරන්න තියෙන තමන්ගේ කය. ඒක කරන්න බෑ අපි කයට වෛර කරන නිසා. ඒ නිසා මේ කය රහතන් වහන්සේ නමකට වගේ සලකන්න. මේකට සලකන්නේ කොයි වෙලාවෙ මේකට රහතන් වහන්සේ නමක් වඩින් දන්නේ හරියට දෙයියෝ වඩින කෝවිලක් රකින්න කපුවෙක් වගේ. ශරීරයට නිතරම ඛණ්ඩ ටික දෙන්න ඕනේ බොන්න ටික දෙන්න ඕනේ නාවන්න ඕනේ අපහසුකමේ තියන්න. ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම බලන්න ඕනේ මේ පට්ටලෙට මේ උල උඩ තිබ්බා වගේ කුරුසෙත් තියලා යන ගැහුවා වගේ නැතුව පට්ටලෙට ඉන්න අරින්න. හිත විසිරිච්ච ඕන වෙලාවක් කියන්නේ ඉතින් ওই සද්ධාව නැති වුණත් තිබුණත් සතිය නැති වුණත් තිබුණා සීල් නැති වුණත් මම ජොලි වාඩි වෙලා ඉන්නවා. නැතනම් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට තනි කකුලෙන් ඉන්න එපා. කකුල් දෙකකින් ඉන්න. හොඳට කෙලින් කරගෙන ඉන්න කය. මේ පුදුම සම්බන්ධයක් තියෙනවා භාවනා හරියන්න හරියන්න කල ඍජු වෙනවා. ඉස්සර මගේ තිබුණ එක තමයි භාවනා හරියනකොට හරියනකොට ඔළුව සාක්කුවේ දාගත්තා. මෙහෙම කියලා වැක්කිරිලා ඉන්න. ඒ භාවනා හරි කියලා නෙමෙයි සමාධියේ තියෙන කෑදරකම. ඒ සමාධියත් එක්ක වීර්යය සමාධියයි සම්බර කරනකොට ඒ සමබර භාවය තුල මේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉරියව්ව හරියට කොට ලෙඩ ඔක්කොම සනීප වෙනවා. නිදිමත නැති වෙනවා. මෙනෙහි කරත් නැතත් ශක්තිය එන්න පටන් ගන්නවා. ඒක තේිනවා සමාධිය සහ වීර්ය සම වුණාම සාමාන්‍ය සමත භාවනා කරන අක්කනට මදි කියලා හිතෙනවා තමයි. එයාට ඕනේ සමාජයේ ඩෝප් වෙලා කුමාර මට්ටම පැන්න ඩෝප් එකක්. මේක කුමාර පදම ටික. ගානට ගහලා වැඩි වෙන්නේත් නැහැ. වැඩි වැඩිපුර දාගෙන මට්ටමට තියන්නේ. හරි මම මොන කට්ටිය නෑ මං හිතන්නේ මෙතන බැංකුව වගේ එකෙක් දෙන්නේ කර මේ ඒක කුමාර මට්ටමේ රඳවන්න ඒත් බෑ. දෙමළ ප්‍රති ආතල් එකේ ඉන්න පුළුවන්. කට්ටි වෙලා තියෙන ඒක බොන්නේම නෑ. ඒකත් හරිම සෞත්තු වැඩි. ඒක කුමාරසිංහ කියන්නේ සුරාවත්තේ රසයත් බොන padi දනන් මිස නොබන අමනයන් කෙසේ දනීද කියලා. ඒ නිසා බොන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. බොණ්ඩෝ. හැබැයි හරියට කුමාර මට්ටමේ තියන්නේ. කුමාර පදම කියලා කියන්නේ. ඒ වගේ මේ වීර්යයි සතියයි වීර්යයි සමාධියයි සම්බර කරනවා කිව්වහම ඒක අතිමානුෂික දෙයක්. වීර්ය මානසිකයි සමාධිය මානසිකයි. දෙක සමබර භාවයේ තත්ත්‍ර ජාතානන් ධම්මාන අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා ඒ භාවනාවේ උපදින මේ ධර්ම දෙක එකිනෙකා පරය යන්න දෙන්න එපා. සමබර කරනවා කියන එක පොල්පිට පදිනා වගේ වැඩක්. ඒක පුදුමාකාර කායික මානසික සමතුලිතතාවයක්. කිසිම වෙලාවක අපි දන්නේ නැති එකක්. ඒක තියෙනකොට හරි ඉලෙක්ට්‍රික්. පුදුමාකාර charge එකක ඉන්නේ. කිසිම ලෙඩක් ආවට විසබීජක් ආවට ලෙඩ වෙන්නේ නැහැ. කිසිම වැඩක් කරාට වෙහෙසක් එන්නේ නැහැ. දුවන වාහනේ එන්ජින් එකේ බැටරිය charge වෙනවා වගේ වැඩ කරන්න කරන්න charge වෙනවා. කුසීතයට බුබ්බඩයට බෑ කියන එකට නැද්දකින් ඔබ තන්න දෙපින් කාල කන්නියක්. මේ මැෂින් එකත් මලකට කනවා බැටරියත් බහිනවා බැටරිය පිටින් charge කරලා දැම්මත් අල්ලන්නේ. ලයින් වෙලා නැහැ. මැෂින් එක ලයින් වෙලා නැහැ. ලයින් කරනවා කියන එක ලේසි නෑ. බෑ ලයින් කරන්ඩ 15 වයසේදී ලේසි වැඩි වුණාට පස්සේ කරත හැකි. මම අර නන්දා දිසානායක ආවට පස්සේ ඇහුවා බුදුන් වහන්සේලා වැඩ කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හිතන්නේම දැන් 80ට කිට්ටුයි කිසිම වැඩක වෙහසක් නැහැ ඒ ළමයි අරගෙන මං හැමතැනම ගිහිල්ලා ළමයි ලව ව්‍යායාම කරවලා සති ක්‍රීඩා උගන්වලා කවි ලියවලා ඒ ළමයි ඉදිරිපත් කරනවා ළමිස්වා ඊට පස්සේ මං කෝ ළමයි පැත්තකදී උඹ කතා කරලා කියපන් මේ ළමයින්ට සතිය උගන්වන්න ගිහිල්ලා මට වෙච්ච ඉසේ මං ගිහපාර යනකොට බ්‍රිස්බේන් ඊට ඉස්සර මේසෙර යනකොට කුරුණෑගල එනතන නුවර ගියාම නුවර. BMI සීචර් ගියාම නැත්නම් ෆවුන්ඩේෂන් ඉස්තු ගියාම එතන. යන්නේ යන තැන ඉන්නේ ළමයිට ගන්න ගන්න ඇවිල්ල පාපතා. ඔයාගේ කවිය කියන්නේ ගාට. ආ ඔයාගේ කතාව පවත්තන්නේ. ඒ ළමයි නිකන් ಜಾති අන්තර මට්ටමට ඇවිල්ලා. ඒ ළමයි ඒ මට්ටමනේ මේ උගන්නන අම්මා. නිකම්ම ළමිසෙලා. කඩුවෙලා ඇවිල්ලා දවස් තුනක් නතරලා ඉඳලා ගියා. බස් එක කරන් ඇවිල්ලා ළමයි ටික තියාගෙන ඒ අම්මගේ දිකින්වත් තරහින්වත් සම්බන්ධයක් නැහැ ඒ ළමයි. ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා කුඩු ගන්න කට්ටියලු හැබැයි. අම්මන්ට කරන්ට් එක එන්නේ කොහෙන්ද කියලා හිතාගන්න. මේ මේ කියන ගෑල්ලම වැඩි විපත්තිච්ච ගෑල්ලමගේ දෙමාපියෝ කුඩු ගන්න මිනිස්සු. ඉතින් අම්මා මේ කුඩු ගන්න මිනිස්සු හදන්නේ නැහැ. අර තරුණ තරුණි ටික අණ ගන්න ඇවිල්ලා සතිපාසලට ගෙනහලා ඒ අම්මත් කඩියා වගේ. මේ මොකක්වත් නෙමෙයි මේ දෙක සමබර වුණාම ඔය ගෑනු පිරිමිකම් ඔය නැති බැරිකම් ඔය පහින් යන්න බැරිකම් ඔය කැස්ස කිබිස්ස මොකක්වත් දෙන්නේ නැහැ. කඩාගෙන යනවා. කීක ඔක්කොටම හරියන්නේ නැහැ. ඒ ශාසනේ බර ගන්න පුළුවන් ඒ ඒ පිං ඇති කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ අනික කට්ටිය පුදුම කුසීතියෝ පුදුමා ආත්මార్థකාමී කට්ටිය. පුදුමාකාර මේ ශාසනයට වැඩිය තමන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න හදන්නේ. තම්බීකට ගණන් ගන්න. තම්බීකට ගණන් ගන්න. උන්දල අපිට උගන්වන්න කවුද? සය යන කෙනා ගත්ත කොඩි අතට ගත්ත දජේ අතට ගියා කඩාගෙන යනකොට හැම වෙලාවෙම බලන්නේ මේ පණිදාය බාගන අපෙන්දා හිස විසිරෙන්න ඕනේ. විසිල්ල කවුරුත් නැතුව තමන් හදාගන්න. වීර්ය වැඩි වෙන්නම ඕනේ. සමාධිය දාලා සම්බර කරන්න. සමාධිය වැඩි වෙලා නිින්ද යන්නම ඕනේ. මං ඊ කියව පචලයමාන සූත්‍රේ එතකොට සමාජය දාලා හදන්න ඕනේ. චාරිත්‍ර ස්වාමීන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තනියෙන් භාවනා කරන්න කියලා චලමාන නෙවෙයි පචලායමාන. ඒ තරම්ම ගැස්සෙනවා. බුදුජානනාංශය සවැත්තුන ඉඳලා දකින්න ගෝලයා ඔය උත්කෘෂ්ඨ භාවනාව කරන්න කියලා ගල්ලෙනකට ගිහිල්ලා තනියම භාවනාව සාරිපුත්ත නෑ මොග්ගල්ලාන පචලායමානනේ ඒ මයි ස්වාමීන් ඒ ගැස්සෙනවා ආය නැගිටින ආය ගැස්සෙනවා ආය නැගිටින සමහරු ගැස්සලා එහෙම වැටෙනවා ඊයේ කෙනෙක් වැටලා පල්ලෙහා වැටලා ඉඳලා බෑකමාරක් විතර ඉතින් කට්ටිය ලාඩි බල්ලා තියෙනවා ප්‍රෙෂර් බල්ලා තියෙනවා මොකුත් නැහැ ළමයට පණ තියෙනවා මම කෝ යකෝ පැය භාගයක් බුදියන්න ඉපන් කොහොම ඉවරයි. ඊට පස්සේ කෝල්ස් තුනක් දීලා කිව්වා දැන් හොඳයි කියන්නේ. මේ දොස්තර කෙනෙක් හිටියේ නැත්නම් මොන ප්‍රශ්නයක්වත් නැහැ. දොස්තර ඉබන් දොස්තර ටිකක් ප්‍රෙෂර් නැගිට. වැඩිච්ච කෙනාට ප්‍රෙෂර් නැගින්නේ නැහැ. කඩාන වැටෙන්න ඕනේ. ඉතින් වැටෙනකොට පස්සේ අනිගන් දෙන්නේ ඉතින් වෙන්න මොකද වෙන්නේ? චලමාන පචලායමාන ආයසර තමම නැගිටිනවා අර පිට්ටයින් ඩයින් කියලා සෙල්ලම් බඩුවක් තියෙන අර පෙන්ගුවින් කෙනෙක් පයින් ගාපව නැගිටින්නේ පයින් ගාලා විසි කරපුවම පිටයින් දැන් කියන්නේ විසිකල තැනින් විසිකල තැනින් නැගිටින කෙනා. ඉතින් ඕක තමන් පුරුදු වෙන්නේ නැතුව ඕකට මේ පිටිපස්සේ ජැක් ගහන්නයි ප්‍රෙෂර් හදන්නයි බ්ලඩ් චෙක් කර කර ඉන්න කරන්න බෑනම. ඒක තමයි ඔය පණිදාය භාවනා පණිදාය භාවනා දෙක තියෙන. හැබැයි මේ සාමාන්‍ය ආධුනිකයට එන එකක් නෙවෙයි. ගෝ කිහිලට ගිය කෙනෙකුට එහෙම නැත්නම් කියනවනම් කම්බේ ඇවිදින්න වගේ ඇවිදින පුරුදු වෙන කෙනා පොළවේ ඇවිදින කෙනෙකුට නෙවෙයි මේ කතා කරන්නේ. කම්බේ ඇවිදින කෙනා කොහොමද මනඩත්තු කරන්නේ සම්බර භාවය වෙනෙන්න ඕනේ. ඔය සිල්වෙක් කරනකොට වලිගේ උඩ තියාගත්තම බලන්න වලිගෙට වෙනදී. සිල්වක් බැලන්ස් කරන්නේ වලිගේ. ඒක ටට්ටක් ගාලා යට වනවන ගහන්නේ ඌ පේනවා කඳට බර ගන්න හැටි. කඹ යන එකන දිග පොල්ලක් කරන පොල්ල මෙහෙම මෙහෙම මෙහෙම කරලා තමයි යන්නේ. නැත්නම් කුඩ දෙකක් කරා යනවා. ඒකෙන් තමයි සම්බර භාවය ගන්න. දැන් කොන්දොත්තරයා හිටගෙන කකුල් දෙක ඈත් කරලානේ තියානේ. දීපත ඒතර විශාල ත්‍රිකෝණික බල බලශේෂ්ඨ වැඩි කරනවානේ. ඉතින් අපෙන් ඇහුවා භෞතික විද්‍යාචාර්ය දාසලා මේ අපි බස් එකේ යනකොට අපිට මේ ඉඳගෙන ඉඳදිත් වෙනවා. කොන්දොස්තරේ කොහොමද ලියලියා ඔක්කොම කරගෙන ශ්‍රේෂ්ඨ ඵලෙ වැඩි කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මම කවදාත් එනකොට බස් එක ගිහිලා තිබුණේ නැහැ. පයිමනේ යන්නේ. ඉතින් මම දැකලා නැහැ කොන්දොස්තර හිටගෙන ලියනවා. ඉතින් උත්තර දෙන්න දන්නේ නැහැ. ඔත කඩු ගන්න ඇදලා ඉන්න හැම කෙනාම බස් එකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන්න තේ ඊට පස්සේ ගොයි කකුල් දෙක ඈත් කරලා තියාගෙන ඉන්නකොට ඒ ශේෂ්ඨ ඵලෙ වැඩි වෙච්චාම කොයි පැතරත් ඉඳ ගන්නකොට මේ මුළු ත්‍රිකෝණයෙන් බිම් වදිනවනම් වැටෙන්නේ නැහැ. ඉතින් උලක් උඩ හරි මෙහෙම වෙලා කොරවක් කෝක හිටියොත් ඒ වැටෙනවා. බලන්න දරුවා chance රූපේ. කොයි වැටෙන්නේ? වැටෙන්න හදලා තියෙන්නේ. වැටුණට බය වෙන්න දෙයක් නැහැ. මේ අපනිදාහ භාවනාවට යනවා. යනකොට මේක ඒකෙම නැගිටවල දෙනවා. ඉතින් ඒක ඉගෙන ගන්න ශරීරයේ මේ භාවනාවට ගැලපෙන විදිහට ශරීරය හදාගන්න ඔය පළවෙනි මාර්ග ඥාන දෙවෙනි මාර්ග ඥාන වලදීත් බෑ කියලා මම කියනවා. ඒ අනාගාමී මට්ටමට ගියාට පස්සේ තමයි කය හදාගැනීමේ වැඩ පිළිවෙලට අනේක විශාලම වැඩක් මේ සම්යංගේ ශාරීරිය මොකද්ද කියලා තේරුම් ගන්න එක. ඒ නිසා ඒකට හුඟාක්ම කරු කරන කෙනෙක් මෑතදී මම දැක්කේ ඔය යෝගාවචර රාහුල ස්වාමීන් වහන්සේ අපි කොන්ෆරන්ස් එකට ගෙන්නුවා. කිල්ල මුළු කොන්ෆරන්ස් එකට කලින් සැසියක් තිබ්බා කොන්ෆරන්ස් එක වෙලාවේ සැසියක් තිබ්බා. භාවනා කරනට ඉරියව පවත්වන හැටි. මට ලොකු ඇසරීමක් සිද්ධ වුණා. මං කිව්වේ මොන ඉරියව්ව තිබ්බත් කන්න කරගෙන ඵලයන් පස්සේ හදන්න පුළුවන් කියලා. ඒ සංසිකට විරුද්ධ වුන්නේ නැහැ. ඒ නිසා මුල ඉඳලම ඉඳගත්ත ගමන් ශරීර සම්බර භාවය ආරම්භ වෙනවා. අවිදිනවල කෙලින් හිටගෙන ඒකට හිතියොදලා පටන් අරගන්න. අවිදිනවට බෙල්ල පහත් කරන්න එපා. බෙල්ල පහත් වෙනවා කෙරුවොත් බෙල්ල රිදෙනවා. ඒක පුළුවන් තරම් බම්බයක් පමණ ඉස්සරහින් බලන්න යන්නේ කියලා. ඒ ටික තේරෙන්නේ නැහැ. ඒ ටික වැදගත් නෑ මුලදී. නමුත් පස්සට ලෙඩ කරනවා එක. කොපමණ දාය ප්‍රතිදාය පැත්තක තියේදී සමාධිය සහ වීර්ය සම්බරභාවයේ පැත්තක තියදී ඇඟ ලෙඩ කරන ගතියක් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම බලන්න දැන් මම දෙයයන්ට පින් සිද්ධ වෙන්න පෙරපින නිසා මේ තක්කල් මම භාවනා කරගෙන ආවා. දැන් ඊට පස්සේ වාඩි වෙන හැම වෙලාවෙම වාඩි වෙලා හුදුවට ඉරියව්ව බලන්න. ඒ නිසා මම වැඩිපුර වාක්‍යයක් කියන වෙලාවේදී පුටුවක් උඩ ඉඳගෙන හරි කමන්නේ භාවනා පටන් අර ගන්න. හැබැයි භාවනා හරියනවනම් බිමට බයිනවා. කකුල් දෙකට කිහිලි කර දෙයක් අරගෙන හරි කමන්නේ ඇවිදින්න. අත්තලක් අල්ලගෙන ඉතින් ඇවිදින්න පස්සේ අත්තල නැතුව යන්න. ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. එහෙම නැත්නම් අපි අනේ යන තැන කොට අරගෙන ඇවිදින්න වෙයි. දැන් භාවනා කියන්නේම කොට ලෝකයක්. ඕන භාවනා මධ්‍යස්ථාන ලෝකේ තියෙන කොට જાති. මේ කාමභෝගින් පාවිච්චි කරනට වැඩිය කොට જાති පාවිච්චි කරන භාවනා මධ්‍යස්ථාන වල කමන්නේ නැහැ. පටන් ගන්නකොට කමන්නේ නැහැ. නමුත් Tamanට දැනෙන්න ඕනේ පස්සේ ගලක් උඩ හරි කවන්න පිලක් උඩ හරි කවන්න ඉඳගෙන ඉන්න. ඒක ඇවිදිනකොට සම්බරව කෙලින් ඇවිදින්න. ඒක හැදෙනවයින් කියකි බාහනා හැදෙනවා. ඔය වීර්ය සහ සමාධිය අතර සම්බර භාවයේ පණිදාය අපණිදාය හොඳටම භාවනා කරපේකන හිත විසුරුනයි කියලා ගණන් ගන්නෑ. එයා බලාපොරොත්තු වෙන හිත විසිරෙනවමයි. ඉතින් හොඳට බලනවා ඊගාට ආය හරියන්නේ කොයි වෙලාවද? ඒක මම කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද? ඒක ලස්සනට ලියනවා. විසිරිච්චිත මේ මේ මේ නිසා එකඟ වුණා. මම නෙවෙයි. මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. ආධුනිකයා හිත විසිරීම ගැන කතා කරනවා. හදිච්ච එක්කන භාවනා කරපුණා විසිරිච්චිත සමාධිගත වීම ගැන කතා කරනවා. එනිසා කමඨාන් වාතාව කියනකොටම ටක් ගාලා කියත හැකි මම ආධුනිකයෙක්ද නැත්නම් එයා භාවනා ජීවුන වෙන්න කැමති කෙරෙද නැත්නම් දියුණු කෙනෙක්ද කියලා හිත විසිරීමේදී අපනි 10 දී ක්‍රියා කරන ආකාරය දන්නවනම් ඌ බය නැතුව ඕන ගැඹුරු වතුරකට දාන්න පුළුවන්. ඕනේ කාන්තාරේ ගිහලා අතාරින්න. ඕනේ කැලේක අතාරින්න. ඕනේ මූදක් මැද දාන්න පුළුවන් උදන්නව ගැලවෙන්නේ නැහැ. ඉතින් බුදුජානනාංශයට ඕන කළ තියන්නේ එහෙම ඕල් රවුන්ඩර්ස්ලා. බෝල් කරලා විතරක් බෑ, බැට් කරලා විතරක් බෑ, විකට් කීප් කරලා විතරක් බෑ, ෆීල්ඩින් කරලා විතරක් බෑ. හැම එකම දැනගන්න පුළුවන්. හැම කෙනාටම ඒකට කුසලතාවයේ සමානව තියෙනවා. කවුරු අපි මොන જાති කිව්වත් මට බැටිං විතරයි පුළුවන් ෆීල්ඩින් බෑ කියලා එහෙම ගන්නෑ. අපේ කය හැම ශේෂ්ඨයකටම සමාන හැකියාව තියෙනවා. මැරෙනකන් උත්සාහ කරන්නෙම නැහැ. යෝද බෝසත් එක්ක නිසා. උපත් වෙනා නම් ඕක කරනවා අපි. කාලේදී පටන් ගන්නකොට පරිදායයේ ඊට පස්සේ විදිහට අසමිදායමෙන් පස්සේ ආපහු ඒ පරිදායය කරලා පස්සම කරලා ආපහු පටන් කරලා ඉතින් මේක එකක් කරන කාලයක් නේ. ඒක විදිහට කියන්නේ එහෙම ගිහිලා ගිහිලා අපනිදාවෙන් පස්සේ අපනිදාවම අපනිදායකම කැඳුණු තමයි ගැලුවේ. ඕ බැටිකලෝ ගියාට පස්සේ 130 ගණක් ඩිටෙක්ටර්ස් වල ඔක්කොම සභාව විසිල්ලා ගිහලා බයින්න පටන් ගත්තා. ඔක්කොම බයින්න. අපිටයි මේ වෙලාවට එන්න කිව්වේ කවුද රෙජිස්ටර් කරුවේ කවුද කියන්නේ මෙහෙමද සතිපාසල පවත්න්නේ මේකට දෙන්න කිව්වේ මට පුදුම සතුටක්. මොකද හැම එකම සාර්ථක වෙනවා. මේක ඔක්කොටම කේන්ද්‍රයලා ඉක පටන් ගන්නකොට මම කවුරු හරි කලින් සම්බන්ධ වෙලා තියෙනවා කියලා එක එක සම්බන්ධ වෙලා හිටපු කට්ටිය හිටියේ නැහැ. හිටපු කට්ටිය අත උස්සලා නැහැ. පෙරේදා තිබ්බෙකට හතර දිනක් ඇවිල්ලා කිව්වා අපි එතෙන් ගියා සංසය ඒ කට්ටියගේ පාලනය නිසා අපි අත ඉස්සුවේ නැහැ. ඔක්කොමලා කෑ ගහනවා. මයික් එක උදුර ගන්නවා. සමා වෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හිටිය කියලා කරන්න දෙයක් නැහැ මේ ටික කියන්න ඕනේ කියලා. ඉතින් අප්පණි 10 භාවනාව. අපනිදාය භාවනා සමාජයේ මේ සමිතිය සමතේකටපත් වෙලා නැහැ. මට යටපැත්තෙන් හිනහා එකෙක් ළඟට ඇවිල්ලා වඳිනකොට මට තේරෙන්නේ අරක්කු ගඳ. අනික කට්ටිය මයික් එක ඈතින් ඉඳලා කතා කරේ. ඉහිට ගියපස්සේ කෙනෙක් කිව්වා ඒගොල්ලෝ සාංශ හම්බෙන්න ඉස්සලා පාසි කුඩා ගිහිල්ලා ඇවිල්ලා තිබ්බේ කියලා. මුන්න අපනිදාය බාගෙන. ඉතින් ඒ වගේ ඔක්කොමලා කෑ ගහනවා. දැන් කාන්තාව කරබනිනවා, දෙමළ මිනිස්සු කරබනිනවා, මුස්ලිම් මිනිස්සු කරබනිනවා. ඔය සිංහල බෞද්ධය කෑ ගහනවා. ඒ කියන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු. පොඩි කට්ටිය. ඈ? බොන්නේ සිංහල බෞද්ධ විතරයි. ඔව්. ඒ වෙලාවේ දීලි හිටියේ මම දන්නේ මම දන්නේ කිව්වේ. කතාවක කතා කරන්නේ. මුස්ලිම් මිනිස්සු කතා කරන්නේ මොකද මේ මිනිස්සු ඔය ටෙලි දුෂ්කරතාවට මුහුණ දීලා තියෙන්නේ මේ යුද්ධයක් ඉවර කරපු මිනිස්සු. අපේ මිනිස්සුන් දෙලා තියෙන වෙනම කාමරයක් තිබුණේ නැහැ. එයා කන්ඩිෂන් තිබුණේ නැහැ. ගියාට පස්සේ ආයි බං කියලා පිළිගන්න කවුරුත් හිටියේ නැහැ. ඒගොල්ලෝ තරහ වෙනවා. මොකද ඒගොල්ලෝ නිලධාරීන් නිසා. අපනි 10යි භාවනා. ඉතින් හේමන්ත කිව්වා සාංශ අපිට මේ වගේ පාඩම මම මෙහි හිටියා නම් මට කවදාකවත් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කරබනේ ඉන්න පැත්තකට ඉන්න කියලා මට අතික් කරන්න ඉන්නේ නැහැ නේ. ඕගොල්ලන්ට එහෙම දෙයක් කරන්න බෑනේ. මම ඉල්ලගෙන කන්න ඔබ ගියේ බැටිකලෝ ඈත යන්න ඕන උඹට. මේ සාමාන්‍ය අහල පහල තියෙන අත්දැකීම් නෙවෙයි. ගියාට පස්සේ ඔක්කොමලා කෑ ගහනකොට තුර හිතෙනවා මේ පන්ති කාමරයක පිස්සු ඉන්න පිස්සන් කොටුවකත් මෙහෙම කෑ ගහන්නේ නැහැ. මොකද්ද හේතුව? ඔබ හන්සේ වාක්‍ය කරන දෙකට එන්න කියලා දෙක වෙන හත වෙනකන් කවුරක්වත් නැහැ මේකේ. අතප්පයි කරනවා. ඔය කියනවා. සිවිල් සර්වන් කෙනෙක් කවන කොච්චර සලකනවද? මන්දල මට අදාළ නැහැ. ඉන ආවෙලා අහගෙන ඉන්නවා අපනිදාය භාවනා. අපුණි ඩායි භාවන මට ඊට පස්සේ මයික් එක දුන්නා මේ කට්ටියට විනාඩි 5ක් භාවනා කරවන්නේ කියලා. <laughs> ඒකට හිතුවා මම මයික් එක ගත්තම කොහෙන් තැම්පත් වෙයි මම දුන්නා කවදාකවත් වෙන්නේ නැහැ මොකද තද වෙලා ඉන්නේ. මම බෝල තුනක් දැම්මයි වැතර. ඊළඟ මං කව දීපික පිළිබඳව කතා කරනකොට එක්කෙනෙක් කතා කරලා හරිනේ ඔක්කොම කතා කරනවා මං කව එක්කෙනෙක් පටන් ගන්නකො. ඩඩ ඩඩ බඩ ඩඩ බඩ ඩඩ බඩ. ඒකට තව කට්ටියක් පැනලා මයික් එක ගන්න ලෑස්ති. කතා කරා. ඉතින් අපණිදාය භාවනා. සමතයක් නැහැ ස්වභාවයෙන්. හැමදාම ওই සමතේම බලාපොරොත්තු වෙනවා. සමාධියෙන් බලාපොරොත්තු වෙනවා. ධ්‍යානම් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අපනිදහයක්, අසමගතියක්, අසමජ්ජාති ගතියක්. එහෙම නැත්නම් කියනවා නම් සබාව සමතේකටපත් වෙච්ච නැති ගතියකදී බලන්න හිටිය තුඹේ හිතවිලි වල දැන් මොකද වෙලා තියෙන්නේ? ඒකත් අසමජ්ජාතිනේ මේ වෙලාවේ. උඹට පුළුවන් ද ඒක ඔක්කොම තියේදී නෑ වුණා වගේ නේද? ඔය හිතවිලි ටික ඔක්කොම ළඟ තියා hina වෙලා ඉන්න. මේ මේගොල්ලෝ තමයි මේගොල්ලෝ තරහ කරන්න බෑනේ මේගොල්ලෝ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මේගොල්ලෝ නැතුව යන්න බෑ මේගොල්ලෝ තමයි කියන්නේ රට පිරිහිලයි කියලා මේගොල්ලෝ හම්බෙච්චලා ඔන්න වැඩි මේගොල්ලෝ එක්කෙනෙක් තරහ කරන්න බෑ මේගොල්ලෝ හරහාම පණිවිඩය ගෙනියන නිසා ළමයට පණිවිඩය දැක්සෙ මේගොල්ලෝ කවදාද හැදුනොත් රැස්වීමට ගිහිල්ලා මෙහෙම හැසිරෙන්න ඕනේ අපිට 10 භාවනා මම බලාගෙන ඉන්නවා ආයෙ කවදද මට ඒ වගේ අවස්ථාවක් හම්බෙන්නේ කියලා. ඉතින් මේ හේමන්තිකව කතා කරන්න එපා සාංශ වැඩේ මම කියන්නේ මම කතා කරනවාමයි. මට දෙන්න මයික් එක. මම පොයින්ට්ස් තුනයි කිව්වේ. මහත්තයා කතා කරන්න අදාළ නැති එක. අදාළ නැත්නම් ඔබ හන්දේම කිව්වා. නෑ. මම කිව්වේ මේකයි. ඉතින් අර හිටු කාන්තාව මම දැකපු අය අඬනවා. මේ සංසි මෙච්චර දුර ගෙනියලා විශ්වාසය වගේ කෙනෙක් දැකපු නැති කෙනෙක් කතා කරන්නේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ කතාව ඕනේ මගේ මේ පෞෂත්ව වර්ධනයේට. පණිදාය භාවනා අපණිදාය භාවනා දෙකට ඒ ස්වභාවයේ තියෙන සමතයක් නැති ගතිය. හැම කෙනාම මම ওই පිටට ගියාම භාවනා පැත්තකදීදී හැම කෙනාම සමිතියක් ලෑස්ති කරනවා. ලැහැතික ලේබාව තියෙන ප්‍රශ්නයි ඒගොල්ලෝ තියෙන මේ සමතුලිත නැති ගතිය මට කියනවා. මම දන්නේ මම ගිහිල්ලකට සහභාගී වෙච්චාම මට ලොකු පාඩමක් හම්බ වෙනවා පණිදාය භාවනා අපණිදාය භාවනා වීර්යයේද සමාධියේද මොකක්වත්ම නැහැ නිකන් sannivedana ප්‍රශ්නයක් තියෙන්නේ එම නැහෙනි ගිනි ගන්නවා හොඳක් වෙලා තියෙන්නේ මම එනකන් ඉන්න නිසා පොඩ්ඩක් ඉන්නවා මම ගියාම භාවනා පැත්තක තියලා පොඩ්ඩක් කතා කරලා අහනවා මොකද්ද වෙලා තියෙන්නේ මොකක්වත් වෙලා වෙන්නේත් නැහැ අමතර වැඩනේ අපේ ජීවිතේ පුවට නටන දෙයක් නැහැ. ඒ නිසා පණිදාය භාවනා පණිදාය කියන්නේ පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ හිත සම්පූර්ණ විසිරෙනවා. වෙනවා බුදුහාමුදුරු කියන එක අඩු කියලා දුන්නේ නැද්ද කියලා අහනවා ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ, භික්ෂුණීන් දන්නේ නැහැ. බුදුජානනාංශ මතු කරන එකයි මේ උපාසක මහත්තයා බුදු වෙන්න හදන්නේ. ඒක මතු කරලා දීලා. මම ගාමේ සිද්ධිය සම්බන්ධව මම දින කතා කරන්න තව තියෙනවා එකක් මම දැක්කේ ඒක. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ අනිවාර්ය ශ්‍රේෂ්ඨ ධර්මයක් කරන කුසලක් කුසලයක් නැත්නම් කොහොමවත් කුසලේ ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ කොහොමද? ඉතින් එහෙම ඒකත් ගන්න අනිත් එක මේ ප්‍රාණස් දැන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඒකත් සම්බන්ධව තීරමක් කියලා නෙවෙයි ගන්න තියෙන්නේ. ඒක ආයෙ දැනගතර කමක් නෑ. මම ඉතින් පහත් කරන් කතා කරනවා නෙවෙයි. සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට අනිත් ඔය ඉන්න පරිපාලන නිලධාරී ඔක්කොම ඒ සෑම එකක් තියෙනවා රාජ්‍ය පරිපාලන සේවයේ උභාගය ගන්නවා. ඒක පාසලේ ගියේ. පස්සේනේ මේක පාසලලා ගිය කට්ටිය. අධ්‍යාපන ක්ලේස්ටේ ඉන්න ඔය මේ සම්හා හදලා අධ්‍යාපන මේ අනිත් ක්ලේස්ටේ ඉන්න හැම කෙනාම විශ්යන් එක පාසලලා ගිය කට්ටිය තමයි ඉන්නේ. හැබැයි අධ්‍යාපන සම්හාට එන්නේ නෙවෙයි. අධ්‍යාපන විශ්යන් එක කියන මිනිස්සුර වටන අපි විශ්යන් පාසලට ලකින්න අපි කතා කරනවා. හැබැයි කොතනෝ ඉන්න ඩිරෙක්ට් වැඩපරන් ඩිරෙක්ටර්ස්ලාගේ 50කට වයි ඉන්න සම්හාට ඒගොල්ලෝ පාස් කරන්නේ නැහැ කියන්නේ සම්හාට දැනගත්තා දාන්නේ කියලා. මේ සාමාන්‍ය රජයක් පත්ම ගන්න දානවා දේශපාලන පරිගණින් කමිටු කියලා. මේ කමිටුවෙන් නිර්දේශ කරනවා ඔයාට ඇත්තටම පරිගණනාව කළා කියන එක. මෙතන උඩට වැඩ කරන කට්ටිය ටිකට නිර්දේශ කරන්නේ. පොතු ස්කෝලේ වැඩන්න කරපු බිහිගෙන තාහනෙ වැඩි හිටපු පහත් කරන්නේ නැහැ කට්ටිය. දැන් දෙහි මෙහෙම කට්ටියට නිර්දේශ කරන මේගොල්ලෝ ලොකු පරිදිනමක් වෙලා තියෙන පවු කරන්නේ. ඒකින්ම ඒගොල්ලෝ දානවා අධ්‍යාපන දෙස්. අර අධ්‍යාපන පරිපාලකයේ දෙක තුන දෙල දෙන්න. එතකොට වෙන්නේ මේගොල්ලෝ අමාත්‍යන්තර ගියන් පස්සේ අර විභාගේ පාස් වෙන කට්ටිය බයලද තමයි පස්සට යනවා. ඒකෝල් පරිපාලන සේවයේ දෙවෙනි එකේ ඇසිස්ටන්ට් වෙනවා වැඩ පුළුවන් ඒක නා. පරිගිය කෙනා ඩිරෙක්ටර්. ඒක අධ්‍යාපන සාධනතු මොකද බලන්න තියෙන්නේ. මගේ දැන් මේක කියලා කියන්නේ ඉන්නේ නෙවෙයි. නමුත් එහෙම කට්ටියක් තමයි රජ කරන්නේ අධ්‍යාපන. ඒක අධ්‍යාපන අමාත්‍යන්තර ලේකම්වරු වැඩ. ලේකම්වරු පිළිම වන රාජ්‍ය පරිපාලන සේවයේ මාතෘකාවට මේ කට්ටිය කොහොමද ඔය මෙතනද? එන්න ආයි ඒක තමයි බුදුහාර කියන්නේ. අප අපරිදාය භාවනා දැනගනින් කියන්නේ. තරහට නෙවෙයි. හැම තැනකම තියෙන්නේ ඕක තමයි. මේ සතිය ඔය එකටවත් මායින් කරන්නේ පාසලා ගිය ගම මායින් කරන්නේ නැහැ. පෙල්ලලා ගිහලා කෑ ගහන එක මායින් කරන්නේ නැහැ. ඒ මහත්තයට කේන්ති ගිහලා කියන්නේ මොකද්ද මේ සතියක්ද මොකද්ද මගුලකට එන්නේ කියලා කිව්වා අපට. මන් දන්නේ නැහැ. ඒක මොකද්ද කියලා. මේ විසිරිච්ච මනසකින් මොනව කරන්න ඉව කරන්න බෑ. මොකටද කියලා මම දන්නේ එන්නේ කියලා කිව්වකට. මට තේරුණා දන්නේ නැති කොච්චර වටිනවද දන්නවනේ නම කියලා බයින්නවද? දැන් බලන්නේ අන්නේ මේකක් තිබිලා තියෙනවා කියලා බයින්න. ඒක හරියම ලස්සනයි. අපණිදාය භාවනාදී තමයි පැහැදිලිව පේන්නේ. තව ඊයේත් මට එක්කෙනෙක් කියලා දුන්නා මගේ ජීවිතේ විශාල ප්‍රශ්නයක් ආව සම්මිනාත් මට නිින්දයන්නේ. ඒ සතිය ගොජ දානවා. මට වැටි වැටි වැටි වැටි හදපු සතිය මේ ඔක්කොම ප්‍රශ්න තියේදී මට පුදුමාකාර විදිහට මයි ළඟට ඇවිල්ලා කටයුතු කරනවා මං ඉදානම් මේ සතිය වඩනකොට සාන්ති බලාපොරොත්තු නමුත් ජීවිත ඔක්කොම ඇවිස්සලා දැන් තියෙන්නේ සතිය මයිත් එක්ක ඉන්නවා ඉල්ලෙන්නේ ඉතාමත් උග්‍රව මයි ළඟ ඉන්නවා මම ඒක ඔබාන්සි කියලා දෙන නිසා දන්නවා ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙන්න සතිය තමයි ළඟට එන්නේ ඉතින් ඒක තේිනා අපනිදා වුණාමකෝ පනිදා වෙනාමකෝ සතියේට නැති අපේක්ෂාවෙන් යන්නේ අපනිදාය. කෑකොසම් ගහනවා. බුදුජානසේ ළඟට යනකොට අනිතීර්ථකෝ කෑ ගහනවා. කට්ටි කියනවානේ සරුවචනාංශ වෙනවා කෑ ගහන්න එපා. සරුවචනාංශේ කැමති නැහැ හන්ද කරනවා කියලා. කියනවා මහණි මං එන්නේ ඉස්සෙල්ලා මොනවද උඹලා කතා කරකට හිටියේ. බුදුජානසේ අහන්නේ අපනිදාය ගැන. දුර කියනවා මම පී කතා හිරු දෙච්ච වැදගත් දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඒ වෙනත ඒක තිබිච්චාවේ ධම්මවාසී ආපෙලා අපි හොඳ දෙයක් කතා කරමු කියලා. දැන් බුදුන්සාරේ එන්නේ ඉස්සලා තිබුණ අනිශ්චිත භාවයට කැළඹිච්ච භාවයට හිත දාන්න. ඊට පස්සේ පෙන්නවා දැන් බල සංසුන්. හැදියාවක් තියෙනවා. නමුත් මම ආවේ නැත්තම් මම ඊට පස්සේ දෙන්න නම් කතා නොකර හිටපන්. එතකොට මේ පැමිණීම මේ ප්‍රශ්නෙම විනයක් වෙනවනේ. මම අද පල්ලෙහාට ගියා භාවනාවට යට දෙන්නේ කතාව. මට ඇහුණා කවුද කියලා දැනුණා මට. මම ඉතින් ගියේ නෑ. මොනවක්වත් කියන්න ගියේ නැහැ. කිව්වනම් වෙහෙසටපත් වෙනවා. මටත් වෙහෙසටපත් වෙන්න වෙනවා. පල්ලේ ඉන කාටවත් මතක නැහැ උඩ ඉන්නවයි කියලා භාවනා කරා. අපි ආයෙත් භාවනාට කියලා. මේක භාවනා මධ්‍යස්ථානයක් කියලා. උහි කතා කරපිට. ඉස්සර නම් මට වලිගිගිනි තිබ්බා වගේ හනුමා වගේ මං කඩාගෙන යනවා. මේක කරවන්නේ කියලා. ඊයේ වෙනකොට පල්ලේම පණියක් ආවා. කල්යාර රිට්‍රීට් කියන කට්ටිය කාන්තාවකත් පක්ෂයේ පෑන්ට්‍රි එකේ පවත්වන ආර්ය නිසද්ද භාවයේ පල්ලා කන්දෝරුවටත් ඇහෙනවා. පල්ලා ඒ නිසා ඒක නැතුව පණිදායක් නැහැ. ඒක නැතුව පණිදායක් නැහැ. අපි කල්පනා කරන භාවනා මධ්‍යස්ථාන දැයිලා මේ වගේ වාතාවරණ තිබ්බම අමෝරාවෙන් පණිදායට ආවට ගෙදරතොර ඉන්නකොට අපි හැඳුම් හැඟුම් උදාහරලා ඉන්නකොට කොහෙද ඉන්නේ මොනවද කරන්නේ? කෝ ගොනුවක්. කෝ ගොනුවකට සේයාවක්. කෝ ගොනුවකට මේ නිමිත්තක්. ආලම්බනයක් නැහැ. ඉතින් මෙහා ආපුවාම නිකන් හරියට අපි කූඩු කෙරුවා වගේ තේරෙනවා. කතා කරන්නවත් දෙන්නේ නැහැ මොනවක්වත් කරන්න දෙන්නේ නැහැ කියලා. මොකද මේ අපි අර ශික්ෂණයක් දාපු නිසා ඔළුවට. දැම්මේ නැත්තම් පිස්සු වෙච්ච වඳුරෙක් වගේ තමයි. මේ ඇවිල්ලත් පිස්සු වෙච්ච වඳුරෙක් කියලා. මෙහි ඇවිල්ලා. ඒකට යාට තේරුම් කරලා දෙන්න නරකයි රිදෙන විදියට. ඉතින් කියන්න ඕනේ. ඔයාගේ ওই සුවද කටයුතු නිසා මේ බයලජ්ජා තියෙන කෙනාගේ වැඩිට බාධායි කර්මා කරලා. මේ මට කරු කරන්න එපා. ඔය වාසං කරපු නීති පද්ධතිය කරු කරන්න. එපා එක්කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්න එපා. එක්කෙනාට උත්තර දෙන්න යන්න එපා. ඒකට කෙනෙක් ඉන්නවා. අල්ලාහ් ගල්ලාප් එපා. වැඩ කරගෙන යන්න. දුවට වැඩේ වෙනවා. දැන් අපි ගොඩාක් දියුණු වෙලා ඉන්නේ. පල්ලෙහාත් හොඳයි මෙහෙත් හොඳයි. නමුත් තාම අපේ 10යි තියෙන්නේ. ඒ පල්ලෙයාගේ ලියලා තියෙනවා පැහැදිලිව මේක කරන්නේ පර්ණ යෝගාවචර කියලා. මොකද කටහඬ කීයකි. පල්ලෙහා මේත් පල්ලෙයා එච්චරම තමයි. පල්ලෑ වෙන්නේ පරණ කට්ටියකින් තමයි. ඒ නිසා අපි පල්ලෑක පරණ කට්ටිය හරි ආදරෙන් එනවා අපි ගාතු මේ අපි අපේ තැන කියලා. ඒක ඇත්තට හොඳයි. ඒත් ඒගොල්ලන්ගෙන්මයි වැරද්ද සිද්ධ වෙන්නේ. මුදාරාට නිතර දෙවේලේ යන්න ඉන්න පටන් ගත්තාම ඒකේ තියෙන නීති අමතක වෙනවා. ඒ නිසා සතිපට්ඨාන හොඳටම වෙන්නකොට පස්සේ හිත අපනිදහයට යනවා. අර ගෝයන් කපපු කුඹුරේ තනකොළ කවන හරක් කාණක් වගේ. හැමදැනම ඉන්නවනේ. ඒතකොට බට අර හරක් බලන එක බ්ලූට් එකක් ගහන ඔය පැලටලා ඉන්නවා. හරකුන්ට ඕන තැනක කන. ඒක නෙවෙයි අදහස් කරන්නේ හරක් ගියාට කමන්නේ අවධානය ඊටපස්සේ. ඔබ පරණ වුණාට අලුත් වුණාට තැවිස්සුනාට නැති වුණාට ඇවිස්සෙන මිනිස්සු ඉන්නා මේක නැති කටිනේ ඒ වුණත් මම් පරිස්සම් කියලා අරසවෙන්ද එයා අපේක්ෂා කරන්න ඕනේ අපිට මිනිස්සු අසමත් ජාතියි සමාහිත හිතකින් නෙමෙයි ගත ගන්න. ඒගොල්ලෝ හැඟුම් පිට කරන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා සමාහලා. අමාරුවෙන් ගත්ත එකේ දෙසරයක් බැනලා ගත්ත එක පහුවෙන්ද බලනකොට කාමරේ ඇතුලේ කුඩු ගන්නවා. කාටද නංගුව කියලා මට හිතෙනවා. කාමරේ ඇතුලේ කුඩු ගහද්දී අවුලලා. ඉතින් අපිට පුළුවන් ද බෑග් එකේ කුඩු තියෙනවා කියලා බලන්න පල්ලෙය බල්ලෝ දාන්න. ඇතුලේ ඉන්නකොට. උන්ට ඌට මේ වගේ සොමිය කුඩු ගහන්න තැනක් කොහෙවත් හම්බෙන්නේ නැහැ. ඒකක් තියෙන්න බෑ නිකන්. කුඩු ගණ්ඩා සල්ලි තියෙනවා නම් ගහන්නත් ආසාව තියෙනවා ගහන්න තැනක් තියෙන්න බෑ අප්පා. මට ඒකවල ඉතින් ඒ පිනවත් අඩු ගන්න සමාදාන මම උගේ අම්මට තාත්තටත් ඒක කරලා දෙන්නේ නැහැ පොලිස් කාර්යයට දෙන්න බෑ කාටවත් දෙන්න බෑ මොන පැත්ත වෙලා සූත්‍යයක් දාගෙන අවාසනාවට උගේ කාමරේට ගිහලා ඉඳලා තියෙන පොලිස් කාර්යය ඌට අර ගඳ තේරෙනවා මං හිටියනම් මට තේරෙන්නේ මම ගන්නකොට මෙතන තියලා කතා කරලා කියලා පිටත් කරේ. ඌව දැනගෙන නෙවෙයි. ඒ තියෙද්දි නෑ මං හැදෙන්නමයි හදන්නේ දැන් හොඳටම හැදිලා ඉන්නේ. හැදෙමින් ඉන්නවා. හැදෙමින් මාවද හොඳයි කියලා කිය. ඒ බාර අරගෙන බාර ගත්තා සූටු කෙනදී. ඒ නිසා මේ අපනිදායි කියලා කියන්නේ අපි ළඟ තියෙන අසමජ ජාති ගතිය. අපි මේ අනුන්ගේ අසමජ ජාති ගත බලන්න ගියාට Taman තුල ඒක තියෙනවා නම් මම මේ අසමජ ජාතිකමට ලයිසන් දෙන්න කතා කරනව නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. නමුත් ඒක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වෙලාව අපි හිතන අපේ මානවයික වාස්කමක් කියලා. නමුත් කාගේ හරි මානවයික වාස්කම උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. විවේකයේ කැමති කෙනෙකුගේ විවේකේ නැති වෙනවා. ඉතින් අපි මේ වගේ පොදුවේ සාකච්ඡා කරනකොට එක්කිනුට ගහනව නෙවෙයිනේ විවස්ථාවනේ කතා කරන්නේ. ඒකයි සදාචාරය කියන්නේ. ඒකයි සංඝ කියලා කියන්නේ. ඒකයි විනය කියලා කියන්නේ. පොදුවේ කියනවා කරුණා කරලා කන්නාඩියෙන් මූණ බලන්න. තමන් මෙතෙන් එනකොට ගත්ත විවස්ථාව සිහිපත් කරගන්න. හැඟුම් මුදා හරින්න එපා. හැඟුම් ඇති වෙන්නේ පරණ වෙන්න පරණ වෙන්න. අලුත් එක්ක නංගේ නැහැ. ඒ නිසා හැමදාම ආදුනිකෙක් වගේ අදාපු කෙනෙක් වගේ ජීවත් වෙන්න. ඒක ප්‍රශ්න නෑ. ඒක ඒකට පරණ කෙනෙක් කෑ ගැහුවට ගණන් ගන්නත් එපා ඉතින්. ඔක්කොටම එක ගානට මට්ටම් වෙන්න බෑනේ. සමතේකට යන්න බෑනේ. ඒ නිසා සබාවක හිටියේ නැත්තම් ওই පණිදාය පණිදාය බාහිර ලෝකෙ සිටි තේරුම් ගන්න බෑ. තනියෙන් භාවනා කරනකොට ඔක අහුවෙන්නේ නෑ. පිරිස ඉන්නකොට තියෙනවා පිරිස බැටිකලෝ මඩ කලපුවා. ඔක්කොමලා කතා කරන්න පටන් එකත් අය පොඩි කතාවක් නෙවෙයි. ඒකට ඔන්න අපනිදාය නැත්නම් අසමජ්ජාතිය නැත්නම් කියනවා ඒක කියන්නේ තමා සම මේ බාමේ සමිතිය සමතේකටපත් කරන්න බෑ. සමත කියන්නේ සමාධියට නම. සමතේකටපත් වෙන හැම කෙනාම කෑ ගන්නවා. හරිම ලස්සනයි. මොකද ඊට පස්සේ ඉවරනේ තුවාලේ හැරෝ පුපුරලා ගියා බැලුම් පුපුර පෙපුරුවා. ඉවරයි ඒගොල්ලන්ට සතුටක් තියෙනවා. අපි සමාජයේ මෙහෙවුවා කියන්නේ මෙහෙවුවා කියලා කියන්නේ නොමකට. කරවන නිම අධ්‍යක්ෂතුමාට කතා කරලා ඉතින් මොනවා කරන්න සාංශේ පත්‍රයෙන් දැක්ක තිබුණේත් අපි දන්නවා ඔබ වහන්සේ දන්නවා. උටින් කිපෙන්නේ නැතුව ඉන්න එක තමයි අපි කරන්න ඕනේ. අපේ පැත්ත කියලා දෙන්නේ අඬ ඕන කමක් නැහැ. ඉතින් ඒකට අපනිදාහයටම තන දීලා ඉතින් ගුණාට පස්සේ ආය පනිදාහයට එනවා. ඉවරයි. ඒ නිසා මේ තමන්ගෙන් පරිබාහිර කරන්න බෑ ඒක. බාහිරින් පරිබාහිර කරන්න එපා. භාවනාදී අනිවාර්යයෙන් හිතාම සමහිත තැනකට ගියාම හිත හැඟුම් උදාහරනවා. සරණ සියොත්සේ පිපුතුනි අඹා යන. තටුවාපු කුරුල්ලන්සේ මේ පියාඹන්න පටන් ගන්නවා. ඒක ඒක දිනුවක ලකුණ. හැබැයි මතක තියාගන්න සාමයේ අනිත් අයගේ අයිතිවාසිකම් බාධා වෙන්න නිසා බුදු කෙනෙක් මේවා දන්න නිසා මේවා පේන ඇත්ත ලෝකේ ඉන්න නිසා එතෙන්ද ගියත් පුළුවන් තරම් නැවත පණිදායට හිත දාලා හිත පොඩ්ඩක් අලුව මේ අගලා කුඩු වලට පැණි ටිකක් දැම්මා වගේ පිඩු කරලා තියාගෙන. ඒකට කියනවා සමතය, සමාධිය, ඒකාග්‍රතාවය කියලා. හැබැයි ඒක 100 100ක් හිතන්න එපා පොඩි විසිරනවා ආයෙනවා. හරි මම හිතන්නේ අපිට මිට වැඩි වෙලා නැහැ මේ මෙල්බන් පැත්තේ මොනවද තියෙනවද ඉවර කරන්න හදන්නේ සෝ සංඥාන්ත මේ අ මේ අම්පුදයක් නැහැ මේ මේ දිනේ ගැන දැන් අමරණාත්මට කතා කරා සංඥාන්ත දිනේ කියන්නේ ලබන අප්‍රේල් අගෝස්තු මාසේ නෑ, දවන දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ. ස්වාමීන් මේ දැන් දෙසැම්බර් පළවෙනිදා දෙවෙනිදා වැටෙන්නේ සෙනසුරාදා ඉරිදා දෙකක්. ඔබ වහන්සේට පුළුවන් නම් මේ නොවැම්බර් ඉස්සෙන් ගවෙනකොට මෙහාට සපත් වෙන්න. අනේ උඹ, අනේ උඹ. අපිට නම්බර් 3 මෙහාට එන්න. Eh, මම එකක් කියන්නම් එතකොට සානංක මම එකක් කියන්නම් එහෙමයි චිත්‍රා හරි චන්ද්‍රිකා හරි භද්‍රා හරි නැත්නම් අමරනාත් හරි කමන්නේ ලංකාවට එනවනම් මම ඕක කින්දේ ආවා ඔය අතුන් හතර වෙනි එකාගේ නමත් මම කියනවා දැන් තොපි හතර දෙනා එකෙකුට එන්න පුළුවන් නම් මගේ මේ අන්තිම මම 10 වෙනිදා ගියේ ගියේ දැරි. දැන් මේ සැරේ 7 වෙනිදා ගිහිල්ලා දැන් එක දවසේ පළවෙනිදා ඉඳලා සල්සුන් අතර. උඹලගේ මොලේ. තොපි මේ ප්‍රභාකරන් වාගේ. මමත් දානවා බෝලේ අමරනාත් කතා කරලා කියහන් අමරනාත් රසාවෙන් අස් වෙලා ඉන්නේ. අමරනාත් හොඳටම සුදුසා. අමරනාත් ආවත් මම උඹලා වෙනුවෙන් සලකා බලනවා. තෝ තෝ තෝ තෝ තෝ ආව සලකා බලනවා. ඔය චන්ද්‍රිකා කියන ඔය මේ මේ මේ අක්ක නිකං කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි. ඊ අම්මන්ඩිය ආවත් මම සලකා බලනවා. භද්‍රාව සලකා බලනවා. නැත්තන් නැහැ. ඔය ඇහුණාද? සරලට එහෙම සරල දැනුණා. මේ අපි අමරනාත් ප්‍රායෝගික දෙමු. මමත් එන්නම් අම්තරනාත් ප්‍රවේශික දුන්නේ ඒ පැත්තට එන්න කියලා. නෑ නෑ මමත් එනවා හැබැයි තව ටික දවසක් ගිහිල්ලා. එහෙම නෙවෙයි මේම කියාපම් බලලෝ. උඹ කියාපම් ධම්මජීව හමුදෝ කැමති කියලා. මොකද? පළවෙනිදා උදත් වෙනවා. ජනවාරි පළවෙනිදා උනත් වෙනවා. ඔය හතර දෙනා එකතු වෙලා වැඩි දැම්ම පටන් ගන්න. කොයි එකාද බිල්ලට කියන එක අමරනාත් ඉස්සරහට දාන්නේ. අමරනාත් උඹ නෙමෙයි මම කිව්වොත් 탁 ගාලා එනවා. උඹලා වගේ නෙමෙයි ඌ කියන්නේ අහනවා. උඹලා උඹලා තාම තෙපර බානවා. කමන්නේ. ඒ නිසා අමරනාථ කියා මං කිව්වා කියන්නේ නැතුව කියල්ලලා ලෑ. මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. අපි මෙන්න මේ සපෝට් එකක් දෙමු. එතකොට අපිට හැබැයි නොබෝ කලකින් මං ඔය පිටරට ගමන් ඔක්කොම නතර කරනවා. නතර කරන්නේ දැන් මට 67යි. මොඳ එක එක්කත් අඩු කරන්න කතා කරන්නේ. ඔක්කොම වැඩි කරන්න කතා කරන්නේ. මම දෙනවා මගේ වාසිය ලැබෙනවා. ඔට්ටු විද කපුකම කරලා දෙනවා නැත්නම් උඹ එනවාද? මම එන්නේ කපකමත් කරන්න කරන්න. හරි එහෙමනම් ඊට පස්සේ මම දැනට දෙන්න දාලා තියෙන හත ඉස්සරහට එක එක එක එක ඉස්සරහට ගන්නවා කරන දෙයට එකක්වත් බැරි දෙයක් මම කියන්නේ පුළුවන් දෙයක් මම කියන්නේ මට නර බිල්ලම ඕනේ සව් බිලි බෑ රූපෙට රූපෙ බෑ හොඳයි සරණ එරුවන් සරණයි එන අන්තිම විනාඩියේ ප්‍රයෝජන සහිතයි පණිදායේ භාවනාව එන අපි නතර වෙනවා හොඳයි සර් තේරුවන් සරණයි හොඳයි එහෙනම් අපි වෙන මෙහිම ප්‍රශ්න නැහැ කියලා හිතනවා තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඈ නෑ කතා කරන්න ප්‍රශ්න තියෙනවද විනාඩි 20යි තියෙනවා දැන් තියෙන ප්‍රශ්න විනාඩි 5ක් තියෙනවා ඈ පස්සේ කතා කරන්න නෑ නෑ පස්සේ දෙන්නේ නෑ මම හම්බෙච්ච වෙලා පැන්නට පස්සේ ආයෙ කතාව කඩපැන්න ගන්න <laughs> සයින්ස් මේ සද්ධාව වගේ දැන් ඉන්දියා ධර්ම දිනු කරන්න සාංගික පොත්වලම කියනවා මේ ශ්‍රද්ධාව අඩු වෙන කෙනාට බුද්ධානුස්මතිය වඩන්නට ඕන කියලා අනිත් අමතර භාවනා කර යනකොට එතකොට දේශේ වැඩෙන කෙනාට මෛත්‍රී භාවනා වඩන්න කියලා එහෙම තමයි කියන්නේ. එතකොට විපස්සනාවක් කරා යන කෙනාට කොහොමද ස්වාමීන් වහන්සේ ඒවා එහෙම කරන්න අවශ්‍යයිද? නෑ ඒක වර්තමාන චිත්තක්ෂණය ඔක්කොම වැඩෙනවා. වර්තමාන මොහොතට ගත්තාම කායට මෛත්‍රී වෙනවා. බුදුචාන්ස් කරන දින ඉහෙළම සේවය කරන නිසා බුද්ධානුස්තියක් වෙනවා. තමන්ගේ කය සැනසෙන නිසා කරුණා භාවනාවක් වෙනවා. සතුට ඇති නිසා මුදිතාවක් වෙනවා. ඒ නිසා වර්තමාන චිත්තක්ෂණයේ ඔක්කොම කලවමක් තියෙනවා. ඒක ඒක අර බුද්ධානුසෝගේ කැපී පෙන්නේ නැහැ, විකිණෙන්නේ නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි වර්තමාන මොහොතට හිත ගියා නම් අපේ ලොකු සාන්ති කියන එක සාසන සම්පත්තිය. සියලු දෙයක්ම සම්පූර්ණයි. පණ්ඩිත සාන්ති කියනවා inalienable unalloyed. කිසි දෙයකින් මාතු නැහැ, ඒක වෙන් වෙන්න හිතෙන්නේ ඊට පස්සේ මොකට ඒ බුද්ධානුසුතිය යනවා මන ස්පෙයා පාර්ට්ස් මොකද කාර්යකම හම්බ වෙනවා ස්වාමිනාස එතකොට මේ ඉන්ද්‍රිය සමතාවයක් කරන්න අවශ්‍ය වෙන එක සමීම කිරීම සිද්ධ වෙනවා ඉහෙලම කෙනාට ඉබේ සිද්ධ වෙනවා අනික කෙනාට කරන්න ඕනේ නමුත් ඒ සමතාවය කරන්න ගිහලා අනා ගන්න හැටි කියන්න දැනගන්න වංචනික ධර්ම ගැන කතා කරන්නේ මේ මෛත්‍රී කරන්න ගිහිල්ලා රාගයට වැටෙන හැටි බුද්ධානුසුතිය කරන්න ගිහිල්ලා මූල ධර්ම වාදයට වැටෙන හැටි ඒ කෙනාට ඒවා තේරෙන්නේ නැහැ නේ. ඒ වෙලාවට බුද්ධානුස්සතිය ගත්තට ඒකට අබෞද්ධ කෙනෙකුට බැරි තියෙන සත්‍තාවක් ඇති කරගන්න. බුද්ධාංශ විතරම තියෙන්නේ. අන්නේ වගේ මේ මූලධර්මවාද වලට වැටිලා ඒ වාසියක් තියෙනවා. නමුත් යටිපහුවෙන අවාසියක් තියෙනවානේ. අපි බේත බිව්වට බෙහෙතේ විස ටිකක් එකතු වෙනවානේ. ඒ කාටවත් තේින්නේ ඒකට බෑ සනීප කරන්න බෑනේ. ඊට පිටිනාර කරන ලෙඩේ. බෙහෙත් බොන්නේ විස එකතු වෙන්නේ නැහැ. ලෙඩේ ඉවරයි ඉවරයි. දැන් මේ අපිව දාන බුද්ධාංශයේ මෛත්‍රී අරිය හැම එකකින්ම මොකද්ද යවංචනික ධර්මයක් යටිපහුවෙනවා. ඒක ගිපන්නේ මේ නිව්සීලන්ත වලදී ලස්සනට මතු වුණා. ඒක තියෙන්නෙම මේ මේ දසධම්ම සූත්‍රේ නෑ. දසුත්තර සූත්‍රේ. මෛත්‍රී කරනකොට මෙයාට වෙහෙසක් දැනෙනවා නම් ඒක කවදාකවත් බුද්ධ බුද්ධ උපදේශනාවක් වෙන්න බෑ. මෛත්‍රී කරන එකට වෙහෙසක් එන්න බෑ. මේ ඔයාලට මම මෛත්‍රී කරුණා කරුණා කරන මේ දරුවා මැරෙයි කියලා වෙහෙස තියෙනවා නම් කරුණා කරන්න බෑ. ඒ දෙක දෙකක් පංචනික ධර්මයක්. කරුණා හිතේ වෙහෙස තියෙන්න බෑ. මෛත්‍රී හිත කරනකොට රාගෙන් දීද තියෙනවා. කියන පිරිමි ගෑනුන්ට මෛත්‍රී කරන්න කැමති ගෑනු පිරිමින්ට මෛත්‍රී කරන්න කැමති. ඒක උඩ දන්නේම නැතුව වංචනික ධර්ම අනිතාර වගේ කෙනෙක් ප්‍රතිඵල තියෙන හැබැයි යටිපහුව වෙන වංචනික ධර්මයක් තියෙනවා. මයි සතියේ කවදාකවත් නරක පැත්ත නැහැ. ඒ කියන්නේ බෙහෙතෙන් හැදෙන්නේ ලෙඩේ නැහැ. තිත්ත ගැතිය නැහැ. ඒක විකිනෙන්නේ සතිය තුල ඉඳගෙන ස්වාමීන් වහන්සේ මේ ඉන්ද්‍රිය සමතාවය කම්තුවෙන් කරන්න ඕනද ස්වාමීන් වහන්සේ මේ අවශ්‍ය දැන් අපිට අඩු කෙනාට ඒක කරන්න ඕන ස්වාමීන් වහන්සේ. දැනගත්ත එක විතරයි තියෙන්නේ. දැන් බුද්ධ පූජා කර දෙයක් තියලා අපි ඒක දිනු කරගන්න නැත්නම් මේක සානේ ඉබේම වැඩනේ. මට ශ්‍රද්ධාව නැති වෙලා තියෙනවා කියලා දන්නකම මොන ශ්‍රද්ධාව ඇති කරන්න මුල. ලෙඩේ දන්නකම ලෙඩේ වසන් ගන්න නැහැ. බේත් වෙන්න යන්නේ නැහැ. ලෙඩේට මුණ දෙනවා. ලෙඩේ මුණ දෙන ඉබේම හැදෙනවා. යම් විදිහකට සතිය ශ්‍රද්ධාව නැති උනේ මම හිතලා නෙවෙයි ඒ විදිහට තමයි ශ්‍රද්ධාව එන්නේ. නිසා අපි මුණ දෙනවා. මට දැන් ශ්‍රද්ධාව නැහැ. ඒතොර කියනවා තරහ වෙන්න එපා. දැන් කතා කරු මට කේන්ති යනවා. මට නෑ ඔයාගේ ශ්‍රද්ධාව. වාට කියනවා මට අවසන් ඉපා. ඉවරයි. අපි පස්සේ ගමු. මේ ශ්‍රද්ධාව ආවට පස්සේ. ඒ වගේ තමයි කෙලින්ම කියන මේ ලැබෑ මේ ලැබෙන්නේ නැහැ. ඒ ඒ ප්‍රශ්නේ දන්නකම මට ශ්‍රද්ධාව නැහැ. මට වීර්යය නැහැ. ඉච්චරමයි උත්තරේ. උත්තර හොයන්න හදනවා කියන්නේම ප්‍රශ්නේ මග අරිනවා. එහෙම කියනකොට තේරෙනවා. උත්තර හොයනවා කියන්නේ බෙහෙත් බොනවා කියන්නේම ඇගේ තියෙන ඉමුනි සිස්ටම් එක අයින් කරලා ලෙඩේ විශාල විදියකට අනිත් පැත්තෙන් එනවා. මේ ලෙඩේට මොන දෙන්න ශක්තියක් නැහැ කියන්නේ ප්‍රകൃතියට මොන කිසිම විදියකට ශක්තියක් නැහැ. ඒ ශක්තිය නැති කරලා තියෙන්නේ මේ වේදිකේක සාස්ත්‍රුනේ. මනුෂ්‍යර කියලා තියෙන ප්‍රශ්නයක් ආවොත් නීති ප්‍රශ්නයක් අපි ළඟට එනවා නීතිපති. බැංකු සල්ලි පස්සෙන් දෙනවා බැංකුවට එන්න. ලෙඩක් තියෙනවා දොස්තර ගාවට යන්න. මිනිස්සු කොඳු වැඩ බැල නැති සත්තු වෙලානේ දැන්. කැලේ ඉන්න මිනිස්සුට එක එකක් තිබුණේ නැහෙනි. මහවදින්න මාළුවට මොකෙක්වත් නැහෙනි. වල් බල්ලට මොකෙක්වත් නැහුණු ප්‍රශ්න මොකුත් නැහෙනි. අපිට නේ ප්‍රශ්නයක් එනකොට ඊට ඉස්සෙල්ලා ඒජන්ට් ඇවිල්ලා කතා කරලා මෙහෙම ප්‍රශ්නයක් එන්න තියෙනවා මෙන්න උන් අපිට අනුකම්පාව. බුදුසසුනේ මේ කැලියට බහැලා එළියට බහැලා හිටිය ඔය නීතිඥෙක් අරන් ගිහිල්ලා වෛද්‍යවරයෙක් තියාගෙන පවන්තරන්ට යසෝදරාවත් අනගහන්න වෙන්නේ කි. මොකද අද අපිට වෙලා තියෙන්නේ? ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි තරම් කොන්ද බය නැහැ. අපිට ඒකායන වයම්බික්ක වේ මංගෝ කියන එක විශ්වාස නැහැ. එච්චරමයි හෙනේ. ඒකමයි මම දැන් මතක් කරන්නේ. තොපට මේ ඒකායන මාර්ගයේ සතිය කියන එක විශ්වාස නැහැ. ඒක නිසා අපිට පැච් වර්ක් කරනවා. ඕක විශ්වාසයෙන් කොච්චර කල් යන්න ඕනද? ඉන්න හයට තියෙන හුස්මේ නැත්නම් හුස්මේ තියෙන සතිය මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියෙනවා කියලා දැනගන්නකොට අපි බුදු වෙලා ඉවරනේ. නිවන් දැකලා ඉවරනේ. සාක්ෂාත් කරන එක විතරනේ තියෙන්නේ. ඒක නැතුවනේ අපි මේ ආතපයත බලන්නේ දෙයියෝ බලාවිද, ආණ්ඩුව වෙනස් වෙලා කරාවිද, ඇමරිකාවෙන් කෝටා එක හම්බෙලා කරේවිද, ගතිය කියන්නේ ඉන්න එලියන බලන්න ලොයි. කිසිම දෙයකින් මාත්තු නැහැ. ආවට පස්සේ ඒකේ යන්න හිතෙන්නේ නැහැ. මොකද ඔක්කොම අංග සම්පූර්ණයි. සාසන සම්පatti, වචනේ සම්පatti. අපි අමතක කළ කොච්චර කල්ද? ඒ කායන ආයම්බික වේ මග්ගෝ කියන එක අද ඊත්තු කළ දෙන්න බැරි එකම ජාතිය සංඝයා විතරයි. නැත් ඕකනේ ඇත්තද? අපි දන්නේ නැහැ නේ කියලා මුස්ලිම් මිනිස්සු කියනවා. දෙමළ මිනිස්සු කියනවා. භික්ෂුව ඔය සතිපට්ඨාන ඉතින් ඔය කොච්චර කල් කෙරුවා හරි ගියේ නැහැ නේ. මේ සතිපට්ඨාන කිය ගාලා දැන් තලු මරලා පැත්තකට දාන්න. සතිපට්ඨාන කියන එකවත් දන්නේ නැහැ. මේ සිත් හතේදී මට බැන්නේ ධම්මික ආමතුරු තොපි වගේ අමන જાතියක් මේ ලංකාවේ නැහැ. මේ බුදුහාමර කියන ප්‍රධානම දෙ නැතුව බුද්ධ ධර්මයක් රකින්න. මට තද වුණා ඉතින් ඇත්තනේ. අපිට බුද්ධහන පාසලා ඉන්න අම්මයි අප්පයි බුද්ධහම වෙච්ච අපිට පිටරටින් ආපු එකෙක් කියන බුද්ධහම දන්නේ නැහැ කියලා කියන බුද්ධහම කියන්නේ සතිය. බුද්ධහම කියන්නේ අප්‍රමාණ. ඔබ දන්නවද? මම කියන්නේ නැහැ. එහෙමක පුතේවත් නැහැ. ඒක තමයි මම කියන්නේ උඹලත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා. මං ඇරියේ නැහැ. අවුරුදු 8ක් පිටිපස්සේ ගියා. කියලා කිව්වා ඔබ වහන්සේට ගහන්න ආයුධ ටිකක් දෙන්න. මට මන්ට ආයුධ නැහැ මට ගහන්න එපා. ඉස් කියපා මේ පොත. සීයේ බලමයි මට දවසර දීලා තියෙන දැන් මේ පොත මගේ නමින් අච්චු ගන්න. මේ ජීවිතේ ලැබු ලොකුම ජයග්‍රහණයක් ඥානපෝනික ස්වාමීන් වහන්සේ අවුරුදු 50කට ඉස්සර ලියපු පොත අනුසාරයෙන් ධම්මජීව කරන ලද්ද මට අච්චු ගහන්න BPS එක අවසර දීලා තියෙනවා. මට කවදා හරි පුළුවන් වුණොත් මේ සංස්ථාවේ කට්ටියට අපේ සංඝය හරි කියලා දෙන්න. අනුන්ට බයිලා කියන එක පැත්තක දාලා ඒ කායනෝ ඇම්බික්ක වේ මගෝ කියන එක කරපල්ලා. ඒක තේරුම් ගත්ත දවසේ මං කියන්නේ අනිත් ඕනේ නැහැ කියලා. මේ වතුර තියෙනවා නම් අපිට සරුවත් මොකටේ? වතුර තියෙනවා නම් අපිට අරක්කු මොකටේ? ඇල්ලතරනේ හොඳම දේ. උතුම වතුර ඇල්ලතර. කල්ලතුර තියාගෙන මොන දේ බිව්වත් ලෙඩ එනවනේ. රතුරට මොනවද දැම්මත් කෙලසෙනවනේ. වතුර බීපී ආවු. වතුර බීපී ඔක්කොම පිරිසුදු වෙනවා. පිරිසුදු වාතය වේකටින්ලා හුස්ම ගන්නලා ඔක්කොම ලෙඩ තනිප වෙනවා. මේ හුස්ම ටික කරන වතුර ටික බීලා ඉන්නවා. එක ලෙඩක්වත් එන්නේ නැහැ. ඒකට කායික මානසික දෙකම. සත්තාන විසුද්ධිය කායික මානසික දෙකම විසුද්ධියටපත් වෙනවා. අපි අද ආනාපානෙ පැත්තක තියලා හදිය පැත්තක තියලා කොච්චර පිටතර පිට තැන් වල ඇවිදිනවද? ඊ අතර යන මැද බුද්ධ අනුසීයත් හොයන්නේ. මෛත්‍රියත් හොයාගෙන යනවා. ඉතින් ඌවට කතා කරනකොට හරියට බයිනවා මම මේ බුද්ධාංශයේ විරුද්ධව කතා කරට කියලා. මම කියන්නේ ඊටදී හොඳ එකක් දීලා මම මේ කියන්නේ. ඊටදී හොඳ එකක් තියෙනවා සත්තාන විසුද්ධිය. මේ පළවෙනි ආනිසංසය හතක් තියෙනවා. පුරුම් පණ්ඩිතසංශ කියන එක විස්තර කෙරුවොත් ඇති උඹලට. මම විස්තර කරන්නේ එකයි. ඊට පස්සේ තියෙන හත ඊට වැඩිය හොඳ එව්වා. වෙනස් නෙවෙයි ඒකම දියුණු. එක කරපියව. පුළුවන් තරම් කරන කියන හැම දෙයකදීම සතියෙන් ගත කරන්න. ඒක බුදුහාමුදුරන්ට ඊට වැඩි බුද්ධහමිතක් කියලා එකක් තියෙනවා. තමන්ගේ කායට ඔළුවේ මෛත්‍රියක් තියෙනද ඉන්නේ ඉන්නේ හිටියව දන්නවනේ. කරුණාවක් තියෙනවා. ඒක වැත්තක තියලා වත්ත බස වද්දර දීලා ඇතර දතනිය විල්ලක් නෑ ඔය දැන් කරන්නේ. ඥානින්ද හඳුරු කියනවා ධම්මජීව එහෙම සත්‍ය වඩන්න යන්න බෑ ඉස්සලා මරණානුසති බුද්ධයි මේ බුද්ධානුසති මෙත්තාජ මරණං අසුබසති සෝයිමා විච මොන බිකු බිකු භාවයේ සීලවා. ඒක කරලා හිටපන් භාවනා කරන්න සතිපට්ඨාන කරන්න කියලා. ආ බොහොම හොඳයි සාදු සාදු කියලා <laughs> නොදකින්න ඔබතන් කියලා ගියා යන්න. චතුරාර්යසත්‍ය භාවනා කියලා මුලින්ම පෙන්නනවා. ඒක නැතුව කරන්න එපයි කිව්වා. ඒව නැතුව කරන්න යන්නේ බුසු කතාකට මේ අටුවාව කියනත පෙළ කියවන්න හදන්නේ. ඥානරාම අමුතුක පුළුවන් තරම් පෙළ කියවපන්. ධම්මිකාමසුකෝ එකම භාවනාවක් තුන බුද්ධ ආගමත් උන සත්‍යයෙන් හිටපන්. ඔක්කොම හම්බ වෙනවා. අර කට්ටිය කියන්නේ බෑ බෑ බෑ. අපි කියන විදිහට යන්න ඕනේ. ඉස්සෙල්ලා මුද්දාන සති මෙත්තාච මරණං අසුබ සති සෝයිමා විචිතාව. මොන බික්කු බික්කු භාවයේ සීලවා. ඒ ටික කරනකොට මෙන්න මැරිලා මිනිහා. අපේ પરම්පරාවල ඔක්කොම මැරුණේ ඔය හතර කර ඉන්න මිනිහා මැරිලා තව පෙරහැර එනවා මගේ සතිපට්ඨාන. මේ මුස්ලිම් ලතු අවුරුදු 7 සතිපට්ඨානේ පටන් ගන්න කරෝ. අපේ මිනිස්සු සිටින් ඉදින් කරනවා. මේ ටීචර් ආපු ගමන් පන්ති කරන්නේ සිටින් ඉදින්නේ. සිටින් ඉදින් කරන විනාඩි 35 ගිහිල්ලා. ඊගාසරේනවා. එයත් සිටින් ඉදින් කරනවා. ඒ නිසා නිකන් පේන්න හදන නිකන් අපි නිස්සරණවනේ විතරයි බුද්ධ ධර්ම දන්නේ මම විතරයි දන්නේ කියන එක නෙවෙයි මම මේ කියන්නේ මේ සරල දෙයට අපි අකමැති වෙලා අර සංකර දේවල් හොයාන ගිහිල්ලා පටලවාගෙන තියෙන දේ බටහිර බටහිර සෞඛ්‍ය විද්‍යාව බටහිර තාරකා විද්‍යාව බටහිර මේ දේවල් අපි බාර අරගෙන නිසා අපි ළඟ තියෙන සදාචාර සම්පන්න ආයුර්වේදයට මොකද උනේ අපේ අපේ මේ ආයු මේ තාරකා විද්‍යාවට මොකද උනේ උන් කැරකිලා ආයෙත් මෙතෙන් දෙන්නේ හැබැයි ඔය මොන සෞඛ්‍ය විද්‍යාවට ගියත් මෙතෙන් එන්න ඕනේ. ඒ නිසා අපි බලපන්න දේ මල්ලගෙන මම ජමා කරත්තකාරයා. පැයට හැතපුමයි වේගේ. ඔයලා හඳට යන්න හදනවා. මේ මොකද්ද ඊතුරු පදේ? <laughs> මේකයි මගේ බර වාගේ මමයි මම ජමා කරත්තකාරයා. මේකයි මගේ බාර භාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා ඔහෙලා යන්න හදට අපි වර කරගෙන අපි ඇදපන් වෛරෝ බර භාගේ කියන පුළුවන් පුළුවන් විදිහට සතුටුමත් වෙලා ඉන්නවා පණිදාය වුණත් සතුටුමත් වෙනවා අපණිදාය වුණත් සතුටුමත් වෙනවා ලෙඩයක් ආව සතුටුමත් වෙනවා ලෙඩේ තේරුම් ගන්න හදනවා මොනම එකෙකුටවත් සමීප කරන්න පුළුවන් කියලා හිතෙන්නේ හිතන කෙනෙක් ඉන්නවනේ වෙන කෙනෙක් ගාට ගියට ප්‍රශ්නකුත් නැහැ ඒ තරම දනරින එක තුල නියුට්‍රල් වෙනවනේ හැබැයි යන්නේ නැහැ උඹට තේරෙන්නේ නැහැ හිනා වුණාද? බෑ බෑ ඊට පස්සේ බෑ එක එක ප්‍රශ්නයක් දැන් විනාඩි 5ක් ගිහලා දැන් පස්සේ අහන්න. මම කියන්නේ සතිපට්ඨානෙ ඇති වෙන බුද්ධානිස්සතියයි බුද්ධානිස්සතිය බාහනේ තියෙන බුද්ධානිස්සතියට ලොකු වෙනසක් තියෙනවා. වෙනසක් නැත්තේම නැහැ. සතිපට්ඨාන කියන්නේ බුද්ධානිස්සතිය බුද්ධාන කියන්නේ සතියමයි. මම කියන්නේ වෙනසක් නැහැ මේක පුළුවන් දේ කරපියාව කරනකොට ඔය ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ නිසා පැය කමාර පොඩ්ඩක් මදි වුණා. සමා වෙන්න ඕනේ. ලියාන තියාගන්නේ ප්‍රශ්නේ. ඊට පස්සේ අනිදාසේ තියෙනකොට මොකද අපිට රටේ සෙන්සර්ස් හම්බෙන්නේ නැත්නම් කලාතුරකින් හම්බෙන්නේ. අපි අනිදාසේ සාකච්ඡා මොකද මේ අපේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ. කාටවත් ගහන්නවත් කවුරුත් නින්දාටපත් කරන්නේ නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ. හැම වෙලාවෙම මේක ප්‍රශ්නයක්. මොකද මේක ලේසි නිසා. එක එක්කත් බාර ගන්නෑ මේ උත්තරේ සරල නිසා, ලේසි නිසා, නිර්හංකාර නිසා. අහිංසක නිසා. අපි හොයනවා පිටරට උත්තර. උන් දෙනවා ගොම්බෙට්ටක් අරගෙන හොඳට උපවට්ටම් කරලා ලේබල් කරලා රත්තරන් අතුරු ගහලා ගොම්බෙට්ට කියලා ගැව්වට පස්සේ සල්ලි දීලා ගන්න. ඒ ඔය රයිපින් තියෙන, ඔතල තියෙනනේ, මාකටින් තියෙනනේ. අපේ බඩු නිකන් ගහේ බඩු. ගහේ බඩු සතිපට්ඨාන. සතිපට්ඨාන නෑ සතිය, සතියත් නෑ, සති මාත්‍රාව. අපි යනවා වන්දනා කරලා ඉවර කරා.